සුපත් වෙත්තා සාදු සාදු අනුමෝදාමි අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං කමාන කමිතබ්බං කමාන කමිතබ්බං ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ දෙවැනි දවසේ දවසේ අද අපේ ධර්ම දේශනා සඳහා එළඹිච්ච වාරේ. අයින් සාසිතුම දෙනා tempත් වෙලා ධර්ම දේශනාවකට සාදුකාරයක් පාත්තුනා. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්මාතිය ආනන්ද ඒසේව හේතු ඒතං නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ දණ්ඩ දාන දණ්ඩා දාන සත්තා දාන කලා විග්ඝා විවාද තුවන් තුවන් පේසුඤ්ඤං මුසාවාදං අනේකා අනේකේතනං පාපකානං අකුසලානං ධම්මානං සම්භවාය යදිදං ආරක්ඛාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ මහා නිදාන සූත්‍රයේ pāli උද්ෘතයක් මේ ඉදිරියෙන් තියාගත්තේ අද දවසේ ධර්ම දේශනාවට මාතෘකාව සඳහා අපි අත් වශයෙන් ඊයේ එක අපි ඉස්මතු කරගත්ත දෙයක්. මේ මහා නිදාන සූත්‍රයේ ප්‍රධානම තේමාව වෙලා තියෙන්නේ පටිච්ච සමුප්පාදේ ඒ පටිච්චසමුපාදය සඳහා අපි සාමාන්‍ය සම්බෞද්ධය දන්න විදිහට ඒ අවිජ්ජාපච්ච සංඛාර සංඛාරපච්ච විඥාන කියන ස්වභාවය තමයි ඒ සූත්‍රේ පුරාවට විකාශය වෙන්නේ. නමුත් ඒ මුලින් දැක්කන අවිජ්ජාපච්ච සංඛාර සංඛාරපච්ච විඥාන විඥානපච්ච නාම රූප කියන එකේ මුල් පුරුක් තුන එක පෙන්වන්නේ දෙකක් පෙන්වන්නේ අන්තික සලායතන කියන පුරුක පෙන්වන්නේ. ඊතුරු නමේ මේකේ පෙන්වනවා. කෙසේ නමුත් කතාව නැත්නම් චිත්‍රය සම්පූර්ණ වෙනවා. ඒ පටිච්චසමුප්පාදය සම්බන්ධයෙන් ඉදප්පච්චේතාවේ ධම්මට්ඨිතිය එහෙම නැත්නම් ධම්ම නියාමතාව වශයෙන් සඳහන් හැම දෙයක්ම ඔය 9ක් උනත් 12ක් උනත් හැම පුරුකෙම තියෙනවා. ඉතින් ඒ ටික විස්තර කරලා සර්වජන් වහන්සේ ප්‍රධානේම ප්‍රධාන වශයෙන්ම වේදනාපච්චය තණ්හා කියන පුරුක අරගෙන ඒ සූත්‍රයේ මැද හරියේදී ඒ තණ්හාව නිසා ඔය ද්වාදසාකාරයේ පෙන්වන්නේ නැති තවත් අංකුරයක් වැඩෙන හැටි පියවර 9කින් විස්තර කරනවා. ඒ විස්තරේ තණ්හාව පටන් අරගෙන අවසානයේදී ආරක්ෂාව කියන ප්‍රශ්නය නැත්නම් අනාරක්ෂාව කියලා ගනිමුකෝ. අනාරක්ෂාව කියලා කියන්නේ ආරක්ෂාවක් නැතිකම. ඒක නැත්නම් බයයි. මෙන්න මේ තණ්හාව නිසා භයක් ඇති කරනවා පියවර 9කින් ලස්සනට ඒක විස්තර කරනවා ඒකත් ඉදප්පච්චේතාවයක්මයි ධම්ම නියාමතාවයක්මයි ධර්ම ස්ථිතියක්මයි පරිත්‍යාගපදයක්මයි අන්නේ අනාරක්ෂිත බව නැත්තම් අනාරක්ෂාව නැති කිරීම සඳහා වෙන ආරක්ෂාව පේන්නේ බොහොම අහිංසක සාමාන්‍ය මානව අයිතිවාසිකමක් විදිහට නමුත් සර්වඥතිගේ තියෙන සාහසික ගතිය පෙන්ලා දෙනවා තස්මාති ආනන්ද ඒවං හේ ඒසේව හේතු ඒවං නිද ඒතං නිදාන ඒස සමුදයෝ ඒස පච්චයෝ මේ ආරක්ෂාවමයි ආනන්ද මේකට නිදානේ ඒව නැත්තම් හේතුව ප්‍රත්‍යය සමුදය මොකේටද මේ දණ්ඩා දාන දඬු මුගුරු අතර ගැනීමට සත්තා දාන ආයුධ අතර ගන්න කලහ කරන්න විග්‍රහ කියලා කියන විදිහට උපවාස ප්‍රතික්‍රියා කරන්න විවාද කරන්න තුන් තුන් කියලා බැනගන්න එහෙම නැත්නම් බේසුඤ්ඤ කියන හිස් වචන කතා කරන්න එහෙම නැත්නම් මුසාවාද වලට ඒ ආකාර වූ අනේක අනේකේතනම් පාපකාණං අකුසල ධම්මාණං සම්භවාය ආරක්ෂා මේ ආරක්ෂාව නිසා තමයි නැත්නම් අපිට කරන අනාරක්ෂාව නිසා තමයි එහෙනම් දැන් බය නිසා තමයි මේ සියලුම කෙලෙස් පහළ වෙන්නේ ඒ නිසා ඒ බයේ නැත්නම් මේ අනාරක්ෂාව නැත්නම් සම්බන්ධ වෙලා තියෙන මේ සාහසික ගතියට පත් වුණාට පස්සේ ඉතින් වෙන කරන්න දෙයක් ඇත්තේ නෑ. ඔය වගේ මොනවා හරි අධර්ම එහෙම නැත්නම් අසාධාරණ ක්‍රමයකින් ඒ නැතිවෙච්ච අරසාව නැත ලබා ගන්න කටයුතු කරනකොට කොච්චරක්නම් අලුසෙන් කර්ම රැස් වෙනවද කොච්චරක්නම් අලුසෙන් කෙලෙස් උපදිනවද කියලා කියන්න බෑ. නමුත් ඒ බයකට අනාරක්ෂිත තත්ත්වයටපත් වුණාට පස්සේ ඒ මිනිස්සයා ඒ ඉදිරියට කරන්න තියෙන දේවල් කරනවද කෙරෙනවද කියලා හිතා ගන්න බැරි තරම්. එතකොට හරි අසරණ ගතියක් පේන පටන් අර ගන්නවා. නමුත් එතන ගියාට පස්සේ පමා වැඩි. ඒ නිසා අප්‍රමාද ප්‍රතිපදාව සත්‍යමත් භාවය එහෙම නැත්නම් සතිපට්ඨානේ තියෙනවා නම් ඒ කෙනාට දැනගන්න පුළුවන් ඒ බයක් ඇති වෙන මට්ටමට යනකොට වැඩි පමණයි. වැඩේ බේර ගන්න බැරි මට්ටමට වෙලා තින්නේ. එතකොට හිතේ තියෙන ආවේග ජනක தত্ত্ব එතනින් ගියාම අපේ තියෙන මුර්ග ගති එහෙම නැත්නම් තිරිසං ගති පුදුමාකාර විදිහට එළියට ඇවිල්ලා Tamanට තරම් නොවන මට්ටමකට පත් කරනවා ද්වේෂයකින්. නමුත් ඒකට මුල් වෙලා තියෙන තණ්හාව. ඒ නිසා තණ්හා ජාති සෝකෝ තණ්හා ජාති භයං තණ්හා විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං කියලා එනිසා අපි තණ්හා කරන්නේ ඇත්තටම තණ්හා සෝකේ නැති කරන්න තමයි මේ දේවල් අපි අල්ල බදාගෙන ඉන්නේ. නමුත් ਸਰවඥාන්සේ සඳහන් කරනවා මේ අල්ල බදාගත්ත දෙයින්මයි සෝකේ එන්නේ කියලා. ඒ වගේම අපි මේ හම්බ කරන අපේ අනන්‍යතාවයට හම්බ කරන මේ සෑම දෙයකින්ම අපි හිතන්නේ අපිට අරසාව දෙයි කියලා. නමුත් ਸਰවඥාන් සඳහන් කරනවා මේ හම්බ කරන දෙයින්මයි අනාරක්ෂා වෙන්නේ බය ඇති වෙන්නේ ඉතින් ඒක බය ඇති වුණාට පස්සේ විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි ඒ වගේම ශෝකය ඇති වුණාට පස්සේ විඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි නමුත් ඥානවන්තයා විසින් ආධ්‍යාත්මික ගවේෂණයක් කරන කෙනා විසින් ඒක හොයනවා නම් ඇත්ත හේතුව ඒක නිසා මේ සූත්‍රයට මහා නිදාන සූත්‍රය කියලා කියන්නේ නිදානේ හොයනවා නම් පියොරෙන් පියොරට පියොරෙන් පියොරට යන්න ඕන ඒ නිසා මේ සා විශාල සමාජගත දුකක් හෝ సంతానගත දුකක් ඇතිකරන්නට හේතු වෙන මේ අනාරක්ෂාව නැත්තම් බය කෙනෙකුට සාමාන්‍යයෙන් ජීවිතය සැලසුම් කරනකොට ප්‍රධානම උපමානයක් වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය කරලා තියෙන සැප හොයන ගතියකට ගමනක නමුත් ගිහිලා අන්තිම විශාල බයක් ඇති කරනවා. ඉතින් ඒක අවසානයේ අනාරක්ෂාවක් කරහා අපි නොදැනුවත්වම නැත්තම් මම නොදැනුවත්වම අපි නොදැටුවත්වම තන්නේ කර දේශපාලනේ අන්තරයකට අහු වෙනවා. මුළු දේශපාලනේ කියන්නේම මෙන්න මේ ආරක්ෂාව වවාගෙන කන එකක්. මිනිසුන්ට ආරක්ෂාව ලබා දෙන්නම් කියලා ඒගොල්ල ආරක්ෂා අමාත්‍යංශ බාර අරගෙන කරන හරියක් කරන්නේ මිනිස්සු කුලප්පු කරන එක, මිනිස්සු බාහිරපත් කරන එක, තැති ගන්නන එක. මොකද දේශපාලනඥයා හොඳටම දන්නවා බාහිරපත් වෙච්ච මිනිස්සයා පාලනය කරන්න ලේසියි. ඒ නිසා පවතින මේ අධිරාජ්‍ය ක්‍රමයට යුද්ධ නැතුව කවදාකවත්ම දුවන්න බෑ. ඒ නිසා ඒ අපෙන් ආරක්ෂාව පිළිබඳව අයබදු අය කරන අයමයි රෑ 10න් පස්සේ වාඩි වෙලා පුළුවන් තරම් සැලසුම් කරන්නේ හෙට කොහොමද යුද්ධයක් ඇති කරන්නේ කියලා. ඉතින් ඒකට ඔය දෙපහුවේ 2012 අවුරුද්ද බොහොම වැදගත් අවුරුද්දක් වුණා. මේ ටික ලෝක බලවතුන් විසින් කොහොමද මේ වගේ පාපතර දේවල් හරහා අමනුෂ්‍ය දේවල් හරහා මනුෂ්‍යයර බය ඇති කරමින් මනුෂ්‍යයා පාලනයට නතු කරන හැටි ඒ සඳහා හොයපු අද 20ක් කොයි මිනිසෙක් කියනවා ඒ රජේ රාජ්‍ය තන්ත්‍රය කරන්නේ මොකද්ද? මිනිසට එක පාරට තොරතුරක් දෙනවා සියල්ල විනාශ වෙනවා කියන මට්ටමේ එහෙම නැත්නම් මහා තිරිසන් අසාධාරණ දෙයක් කරනවා. කරපු ගමන් මිනිස්සයා කලබල නිකන් ගිනි මේ මේ මැටි පොදියක් ඇවිස්සුනා වාගේ එහෙම නැත්නම් කුඹි ගුලක් ඇවිස්සුනා වාගේ කලබල වෙන්න ඇරලා රජය ඒකට අපි මෙන්න මේම කරමු. මෙන්න මේක තමයි ඒකට උත්තරේ කියලා බොහෝම ලස්සනට අර ඇති කරපු කලබලයට උත්තරයක් ගෙන හරපානවා. මේ හරියට නිකන් මානව දයාවෙන් මිනිස්සයා පිළිබඳ බොහොම කල්ලාතු හිතලා වගේ. ඇත්තටම අර අපරාධයක් කරන්නෙමත් ඔය උත්තරේ කියන කට්ටිය. උත්තරේ අපරාධයේ දෙකම ඉන්නේ එකම එකම පද නෙමෙයි. ඒ නිසා අහුවෙන මිනිස්සයා හිතන්නේ අනේ මේ මිනිස්සු ඇත්තටම අපේ අරසා ගැන පොදු අරසා ගැන සෑහෙන්න හිතනවා කියලා. මෙතන ඉන්න උග දෙනෙක් ගුවන් තොටුපළවලට ගිහිල්ලා තියෙනවා. පේනවා නේද පුදුමාකාර විදිහට එක්ස්රේ කරනවා බල්ලෝ දාලා හොයනවා පුදුම තොරතුරු ටිකක් නොහොයන්නේ. ඒක නිසා එන්නේ එන්නේ වීසා ගණන් වැඩි ගුවන් ගමන් බරපතලයි මිනිසුත් ඒ උනට ඇවිදිනවා තැහෙන්න. ඒ නිසා ආරක්ෂා යන්ත්‍රය අද කොච්චර දුරට ගිහිලා තියෙනවද කියනවනම් ඇමරිකාව වගේ රටක කිසිම වීදියක් නැහැ ටෙලිවිෂන් කැමරාවක් නැති. එහෙම ටෙලිවිෂන් කැමරාවක් හිටෙන්ද ගේන්න ඒගොල්ලෝ වීඩියෝ පාස අපරාධ කරනවා. අපරාධ කරන්නේ තුවක්කු කරගෙන 15 20 එක දිගට වෙඩි තියනවා. ඒකලා කියනවා බලන්න හොරා අල්ලගන්න බැරි වුණා. බැරි අපේ වීඩියෝ කැමරාවක් තිබ්බනම් අල්ලගන්න තිබ්බා. ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ වීථි ඉන්න කට්ටියට දැන් ටිකක් ටැක්ස් ගෙවන්න වෙනවා. අපිට වීඩියෝ කැමරාවක් දාන්න වෙනවා. හැම තැනම මේක දාලා මේ මෑතකදී කියලා තියෙනවා වීදියේ ඉන්න කට්ටියට දැක හිටපු ගමන් මේ එක්ස්රේ කරලා බලනවා. නිව්සීලන්තේ කොට මේ මහත්තයෙක් මට කිව්වා සාධාරණීකරණය කරනවා කියලා හැමදාම පැය භාගයක් විතර මේ ගුවන්තොට පොළවල් වල මෙතරම් ආරක්ෂා කරන්නේ ඇයි කියලා මෙන්න මේ මේ වගේ සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ වගේ තීක්ෂණව හොයන්නේ නැතුව යර්සා දෙන්න බෑ කියලා මම කිව්වා ඒ ඔය පෙන්නන නිදර්ශන ආරක්ෂා මාත්‍යයෙන් හදපුවා මේ ආරක්ෂාව ස්ථාවර කරන්න මිනිසුන්ට හේතු ගන්නඳ ඒගොල්ලන්ට ගෙවන්නේ ඕකට නේ හිතනවාද මේ හුදී ජනතාවගේ අනුකම්පාවට මෛත්‍රියට කරනවා කියලා ඒවා. දැන් දැන් තියෙන විදිහට අපි කොයි කොනක හිටියත් ඒ බලවතුන් අපි ඉන්න තැන අල්ලන්න පුළුවන්. අපි වාහනයක හිටියත්, ගුවන් යානයක හිටියත් මේ සෙල්ෆෝන් එකක් අතේ තියෙන තාක්කල්, කාර් එකේ ස්විච් එක අතේ තියෙන තාක්කල් මිනිහා කොහෙද ඉන්නේ කියලා හරියටම එල්ල කරලා ගහන්න පුළුවන්. ඒ තරමටම මේ පරිපාලනය ගන්න හදන්නේ මේ අරසාව කාරණාවක් කරගෙන. ඉතින් මේක අපිට ඇත්තටම වැඩක් නෑ මේ භාවනා කරන පිටිසකට මේ වගේ දෙයක් අවශ්‍යලා බණවන් බර නෙවෙයි මෙව්වා. අනිකා සාමාන්‍ය ලෝකේ සාමාන්‍ය සිද්ධි. නමුත් ඒ වෙනුවට දරුවචන් වහන්සේ අපිට ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා අපිට මේ ලෝකේ මේ තරම් අසාධාරණව මේ තරම් අධාර්මිකව මේ මානවයා කලඹවලා මානව මනස අසහනයටපත් කරලා මානසික ආතතියටපත් කරලා මිනිස්සු නිකන් හොල්මන් කරවලා රූකඩ පාටපත් කරලා මේ කරන පාලන තන්ත්‍රය කොච්චර බලවත් වුණත් කොච්චර ජාත්‍යන්තර වශයෙන් තහවුරු වුණත් බුදුරජාණන්සේ කියාපු දේශනා කරපු ඒ ධර්ම ආරක්ෂාවට උල්ලංඝනක් වදින්නේ ධර්ම ආරක්ෂාව තියෙනවා නම් ඔය මොන જાති තිබ්බත් එන් කිසිම බාධාවක් වෙන්නේ අපි ඊයේ ශීලයේ වශයෙන් ශීල ආරක්ෂා ලබා ගන්න හැටි සමාධි වශයෙන් සමාධි ආරක්ෂා ලබා ගන්න හැටි ප්‍රඥා භාවනා වශයෙන් ප්‍රඥා ආරක්ෂා ලබා ගැනීම සඳහා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් ਸਰවඥසී තාමත්ම ලස්සන පද්ධතියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි එවැනි දේවල් වලින් අයින් වෙලා ඔය සමාජ ආරක්ෂාව පිළිබඳ දේශපාලනඥයන් විසින් රාජ්‍ය නායකයන් විසින් දෙන ආරක්ෂාව ගැන බලාපොරොත්තු වෙනවනම් අපිට කෙලවර වෙන්න වෙන්නේ දණ්ඩාදාන සත්තාදාන කලාව විග්‍රහ විවාද කියන විදිහට දඬුමුගුරු ගණ්ඩායි ආයුධ ගණ්ඩායි කලහ කරණ්ඩායි එහෙම නැත්නම් විරෝධතා ව්‍යාපාර කරන්නයි විවාද කරන්නයි රණ්ඩු සරුවල් කරන්නයි. ඉතින් ඒකට අද අපේ දෙවෙනි પરම්පරාව හොඳට මේකම වෙලා තියෙන්නේ. හැම වෙලාවෙම ඉන්නේ ඔන්න ඔය කලහ විවාද විග්‍රහ මට්ටමේ. ඉතින් ඒකිනොට යම් කිසි කෙනෙකුට මේ අවුරුදු 2000 ගානට ඉස්සෙල්ලා ਸਰවචනාසේ දේශනා කරපු මේ ධර්මය සීල වශයෙන් සමාධි වශයෙන් ප්‍රඥා වශයෙන් භාවනා කරගෙන යන්න පුළුවන් නම් ඒකෙදී මම මේ භාවනා කියන වචනේ හරිය කැමැති ප්‍රතිස්ථාපනය කරන්න සතිපට්ඨානෙට නැත්තම් සතියට සතිය වඩ아가න යන්න පුළුවන් නම් ඒ කෙනාට ඇති වෙන ඒ ආරක්ෂාව කල් ගියයි කියලා බුද්ධ ශාසනය කල් ගියයි කියලා අඩුපාඩුවක් මොනවත් නැහැ පූර්ණ ආරක්ෂාව තියෙනවා. ඒ සඳහා දේශනාවේ විවිධ ක්‍රම සඳහන් වෙලා තියෙනවා. කෙසේ නමුත් මගේ ජීවිතේ මගේ සොයා බැලීමට ලක් වෙච්චි චෛතසිකේ තමයි සතිය. ඒ නිසා ඒ සතිය වඩ아가න දිගින් දිගට යන්න පටන් අරගත්තොත් අපිට පේන්න පටන් අර ගන්නවා මේ මෑත කාලේදී මේ ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක් මතුණා නෙවෙයි කෙලස් තියෙන හැම වෙලාවෙම ආරක්ෂා ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා සර්වඥාන්සේගේ සාසනික වචන හැටියට බලන්න කියන්නේ බය කියන්නේ කෙලස් වලට තමයි යම් කිසි කෙනෙකුට මොනම විදිහකින් හරි බයක් තියෙනවා නම් එයාට කෙලස් තියෙනවා කෙලස් තියෙන කෙනාට බය තියෙනවා ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා කැලේ ඉන්න කේසර් සිංහ රාජයාට කවදාකවත් බයක් නැහැ. මොකද එයා තමයි ඒ කලේ නායකයා ඒක නිසා එයාට බයක් නැහැ. වගේම සර්වජන් වහන්සේට කිසිම දාසක මොන විදිහකවත් බයක් නැහැ. ඒ ඒ ක්‍රමය ඒ සර්වජන් ජෝයාගත ක්‍රමය තමයි අරියත් මාර්ගයේ හරහා උත්සාහ කරන්නේ කාටත් ලබලා දෙන්න. ඉතින් ගොඩ දෙනෙක් අතරම 2500 බුද්ධ ජාතිරි ඉස්සලෑම ඔක්කොරන්න බැරි වැඩ මේ කාලේ ව ප්‍රයෝජනයක් නැතිවට කියලා අපි ඒක හමස් පෙට්ටියට දාලා පැත්තකට කරලා තිබ්බා. මොකද මේ කාලේ rahat වෙන්න බෑ මේ කාලේ වගේ ප්‍රතිපදා පුරන්න බෑ කියන එක ඒ ජන විඥානය ඇතුළට ගිහිලා තිබුණා උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ මලිය දේව මහරහතන් වහන්සේ වැඩ හිටපු ඒ කටාරංගල කටාරංගල නෙවෙයි විහාරයට කියන්නේ මේ වට්ටාරම වට්ටාරමට වැන්දෙම කොහොමද අපි අන්තිම රහතන් වහන්සේ හිටපු තැන ඊට පස්සේ රහතන් වහන්සේලා නැහැ. ලංකාවේ රහතන් වහන්සේලාට මිනි පෙට්ටියට ඇනේ ගහපු ඇනේ තමයි වට්ටාරම කියන්නේ. ඊට පස්සේ රහතන් වහන්සේලා නැහැ. අපි ඒ තරම් ලෝකෙට විලිලැජ්ජා නැතුව කියාපෑවා. ලාංකිකයා අන්තිම රහතන් වහන්සේ හිට පන්සලට වදිනවා කියලා. ලෝක බෞද්ධය hina වෙන්න පටන් අරගත්තා. අනික් මිනිස්සු මේ බුද්ධාම කියන්නේ සජීවී ආගමක්. මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් එකක් බව ප්‍රසිද්ධ කරද්දී ඒක ගැන පුරසාරන්තරන මේ තක්ලසිරින් පිරි ශ්‍රී ලංකාවේ ධර්මද්වීපේ කට්ටිය වට්ටාරය යනවා. මොකද ඒ අන්තිම රහතන් වහන්සේ හිටපු දැන්න වැඳලා හරි කමන්නේ පින් ටිකක් කරගන්න මේ පරිසරය දැන් අද වෙනකොට වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස් වීම අපිට බලන්න වෙන්නේ බොහොම ප්‍රායෝගික පැත්තෙන් රහත් වීම අපි හිතමු දැනට අපි අපේ පරමාර්ථය වශයෙන් තියාගත්තට ඒ යන පෙතේ මේ සතිපට්ඨාන මාර්ගයේ වැඩ කරනකොට අපිට කොච්චරක් සතිය වැඩෙන්න වැඩෙන්න ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේ දුරවන් වෙලා අසහනේ තියෙන ප්‍රශ්නේ අයින් වෙලා බය පිළිබඳ තියෙන ප්‍රශ්නේ අයින් වෙලා එන්න එන්න එන්න එන්න ධර්ම ආරක්ෂාවක් වැටෙනවද කියලා බැලුවොත් ඒක අද අවුරුදු 30ක් 40ක් අද ඉන්න પરම්පරාව සමහරක් කට්ටිය උත්සාහ කරලා අත්දකලා තියෙන දෙයක්. ඒකයි ඊයේ ඔය ධර්මදේශාදී මම මතක් කරේ සතිය තියෙනවා නම් ඒ සති ආරක්ෂාව ඒකාරක්කෝ කියන වචනේ චරවත්යන් සඳහන් කරන පසුකාරණ ආචාර්යවරු ඒක සත්‍යමත් හිතේ ලක්ෂණයක් විදිහට පෙන්නලා තිනවා යාට අරසාවක් වටේන්න පටන් ගන්නවා. කෙලෙසාර කෙලෙසලින් తాවකාලිකව දුරුවන් කිරීමේ අරසාවක් වටේන්න පටන් ගන්නවා. ඒක කියනවා ඔය සතර සම්‍යක්ප්‍රදාන් වීර්ය ගැන කතා කරනකොට වීර්ය චෛතසිකය හිතට කෙලෙස් නොයෙන්න වැටකටළු බැඳගෙන වටතාප් බැඳගෙන හිත ආර්ෂ කළ දෙනවා. ඒතකොට සතිය ඒ වෙනකොටත් හිතට ඇවිල්ලා තියෙන කෙලෙස් ඔත්තු බලලා අල්ලගෙන එළියට දාන්න උත්සාහ කරනවා. ඒතකොට මේ වීර්යයි සතියයි දෙක එකතු වුණාට පස්සේ අපිට චිත්තසංතානයේ යම් චිත්තක්ෂණයක යම් අවස්ථාවක යම් ක්ෂණයක කෙලෙස් වලින් දුරු කරලා තියාගෙන ඉන්න පුළුවන් කියලා උත්සාහ කළ දවසක අත්දැක ගන්න පුළුවන්. ඒක වුණත් අර ඊයේ මතක් කරපු විදිහට කෙනෙකුට වැටහෙන්න නම් එවැනි නික්ලේශී චිත්තක්ෂණ එහෙම නැත්නම් නික්තේශී විඥාන ස්රෝතය චිත්තක්ෂණ ගානක් යන්න ඕනේ අනකොට තමයි කෙනෙකුට තේරෙන්න පටන් අරගන්නේ මගේ හිත දැනට ඒ ඒ පැවතිච්ච චිත්තක්ෂණ හරහා මට රාගෙන් ద్వේෂෙන් මොහෙන් පටලවිලක් නැහැ මට වෙන දේ වෙන හැටියට දැන් මම මුණ දීලා තියෙන අසවල් දෙයට කියලා බලන්න පුළුවන් ගතියක් ලැබෙනවා. ඉතින් එහෙම ලැබෙන වෙලාව එනකොට භවනාදී යම් සතියක් සමාධියක් ගොඩනගගෙන එනකොට ඒ යෝගාවචරයයි සමාධිය ඇති කරන්න ගත්ත අරමුණත් එක බොහෝම සුවද වෙලා මූණට මූණ දාලා උත්සන්න ආසන්න වෙන්න පටන් ගන්නවා. ඒ උත්සන්න ආසන්න වේගනේ එනකොට ඒ අරමුණේ පුදුමාකාර විපිරියාසයක් විපරිණාමයක් පරිණාමයක් රූපාන්තරණයක් සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් කියනනම් නිකන් අපි ඈතින් කොම්මන් වෙලාවක යනකොට ඈතින් යන කූඹි රෑනක් හරි කඩි රෑනක් හරි දුරේ ඉඳලා ආවට ගියාට බැලුවොත් පේන්නේ කෝටුවක් වටලා තියෙනවා ලණුවක් වටලා තියෙනවා නැත්නම් සර්පෙක් යනවා වගේ පේන්නේ. නමුත් ඒක ටිකක් ලං වෙලා බැලුවොත් උනන්දු වෙලා බැලුවොත් එතන පේනවා එහෙම මැරිච්ච කෝටුවක්වත් ලණුවක්වත් නෙවෙයි නලියන ගතියක් තියෙනවා කියන. තවත් හොඳට ලං වෙලා බැලුවොත් පේනවා එතන කූඹියා පිටිපස්සේ කූඹියා යනවා මිසක ලණුවක් නැහැ කෝටුවක් නැහැ. ඈතින්ද බලනවා වගේ නෙවෙයි ලං වෙලා බලනකොට. ඒ වගේ තමයි මේ සතිය අපේ චිත්තසංතානයට ආරක්ෂාව දීගෙන එනකොට ඒ ආරක්ෂාව වැඩෙනකොට ඒ භාවනාව සඳහා ඉදිරිපත් කරගත් අරමුණේ විපරිණාමයක් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා විපස්සනා කරන යෝගාවචරයා උත්සාහ කරන්නේ එකම අරමුණක් දිහා බොහෝ වෙලා බලාන ඉඳලා ඒ අරමුණ පුළුවන් තරම් සමීප වෙලා කිට්ටු වෙලා ඒ අරමුණේ විපරිණාමය බලන ඉන්නකොට ඉන්නකොට තියෙන වෙනස්කම තමන්ගේ නිරීක්ෂණ ශක්තියේ දක්ෂකම විදිහට හලකනවා. ඒ නිසා ආස්වාද ප්‍රසවාසයේ උනත් සමීප වෙලා උත්සන්න බලා ඉන්නකොට ඒක ආස්වාසයක් ඇතුලේ ආස්වාස කීපයක් තියෙනවා වගේ දහහක් හමාරක් තියෙනවා වගේ ප්‍රසවාසය තුළත් ගොඩක් තියෙනවා වගේ ඒක ඇතුලේ වෙනස්කම් ගොඩාක් සිද්ධ වෙන්න පටන් ගන්නවා මේ සිද්ධ වීම පටන් ගන්න යනකොට අරමුණත් එක්ක සමීපස්ත වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒ අරමුණ මේ හිත භාවනා කරන හිත අරමුණෙන් පිටපණින්නෙත් නෑ අරමුණෙන් පිට සද්ද වේදනා හිතෙල් තුනට කැළඹෙන්නෙත් නෑ මේ අරමුණත් එක්ක සමීප වේගෙන යනකොට මේ අරමුණේ ඇති වෙන විපරිණාමය නිසා මුකදෙනකොට බනහපු නැති කෙනෙකුට ලෑස්තිච්ච නැති වෙනකොට භාවනාමය වශයෙන් බයක් ඇති වෙනවා ඒකට කියනවා ධම්මොද්දච්චය කියලා භාවනාව හරියනවා. සතිය වැඩෙනවා. සමාධිය වැඩෙනවා. නමුත් මේ බලාන හිටපු අරමුණ විපරිණාමයකටපත් වෙනවා. විපල්ලාසන වෙනස්කම් වලටපත් වෙනවා. පරිණාමයකටපත් වෙනවා. ඒක අහලා නැත්තම්, දන්නේ නැත්තම් අරමුණේ මේ වෙනස් වීම නිසා ඒ කෙනාට හිතෙනවා මේ බලාන හිටපු අරමුණේ ඉස්සර තිබුණු ලක්ෂණ දැන් දැක ගන්නට නැහැ. එක්ක සතිය වෙන්නේ නැති වෙලා එහෙම නැත්නම් සමාධිය කැඩිලයි කියලා තමන්ගේ භාවනා පිළිබඳ සැක ඇති කිරීම හරහා අනිශ්චිතතාවයක් බියක් එහෙම නැත්නම් අනාරක්ෂාවක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක බනහපු ලෑස්තිලා ගිය කෙනාට නම් ඇත්තටම සතුටු වෙන්න කාරණාවක්. නමුත් බනහපු ලෑස්තිලා නොගිය කෙනාට බොහෝ විට බයක් අනාරක්ෂාවක් ඇති කරනවා. ඒක නිසා මේ ධර්ම සාකච්ඡාව එහෙම නැත්නම් මේ කමඨාන් සුද්ධ කිරීම හරහා තමයි කෙනෙක් තමන් භාවනා කරනකොට තමන් නිරීක්ෂණය කරන අරමුණ මුණට මුණ දාලා ඉන්න පුළුවන් වුණාද බලාන ඉන්නකොට අරමුණට මොකද වෙන්නේ අරමුණේ දිගට වෙන පරිණාමය විස්තර කරන්න පුළුවන් නම් ඒ කෙනාට තේරෙන පටන් අර ගන්නවා මේ ආරක්ෂාව වැඩි වෙන්න වැඩි වෙන්න සතිය ආරක්ෂාව සතියේ ක්‍රියාකාරකම් වැඩි වෙන්න වැඩි වෙන්න ඒ අරමුණ ගොරෝසු තැන ඉඳලා ශූම් තැනකට ගිහිල්ලා ශූම් තැනින් අතිසූක්ෂම තැනකට එන්නේ එන්නේ එන්නේ එන්නේ ගෙවන් වෙන ගතියක් දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් නොදන්න කෙනා හිතන්නේ මේ ආරමුණ ගෙවන් වෙනකොට මගේ සතිය කැඩිලා සමාධිය කැඩිලායි කියලා හිතේ නුහුරු බියක් නුහුරු අනාරක්ෂාවක් ඇති වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා සරුවචන් වහන්සේ දේශනා කළ තියෙන මේ භාවනා කරනකොට එහෙම ධම්මුද්දච්චයක් පහළ වෙනවා. හිතම සැක පහළ කර ගන්නවා. ඒ නිසා ඒක දන්න කෙනෙක් එක්ක සාකච්ඡා කරලා මට මෙන්න මේ අරමුණ දිහා බලනකොට මෙන්න මේ මේ විදිහට අරමුණේ විපරිණාම සිද්ධ වෙනවා වෙනස් වෙනවා කියලා ප්‍රකාශ කෙරුවොත් දන්න කියන කෙනෙක් නම් ඒක කියලා දෙනවා මේ සතිය වැඩෙනකොට ඒ අරමුණේ සම්මුති ස්ථානයේ ඉඳලා තරවුණ ක්‍රමයෙන් પરමාර්ථ පැත්තට වෙනස් වීම වගේක් වෙනවා. අන්නේ වෙනස් වීම වෙන්න වෙන්න සිද්ධ වෙන්නේ ඒක ආනාපාන සති භාවනා කියනකොට නම් කෙලින්ම අටුවාචාර්ය වංශය සඳහන් කරනවා අරමුණේ ගෙවන් වීම. අරමුණ ගෙවන් වෙන්න පටන් ගන්නවා. ඒක කියලා එතනම සඳහන් කරනවා හැම වෙන අනික් අරමුණු සමාධි අරමුණු භාවනා කරන්න කරන්න කරන්න ලොකු වෙනවා සමීප වෙනවා උත්සන්න වෙනවා ආනාපාන විතරක් භාවනා කරන්න කරන්න ගෙවෙනවා අල්ලගන්න බැරි වෙනවා සියුම් සූක්ෂම තත්ත්වයටපත් වෙනවා එimhe වෙන්න වෙන්න වෙන්න සතිය කඩා ගන්න නැතුව යනවනම් සතිය එන්න එන්න එන්න බලවත් වෙනවා සතිය එන්න එන්න එන්න කාර්යක්ෂම වෙනවා සතිය එන්න එන්න එන්න උත්සන්න ආසන්න භාවයටපත් වෙනවා එහෙම ගිහිල්ලා අපි හිතමු දවසක අස්පන අපිට දැක දැක දන දන මේ ආසර්වසසේ දැන ගන්න බැරි දැක ගන්න බැරි අරමුණු කරන්න බැරි නිමිත්තක් ගන්න බැරි තැනටපත් වුණා නම් එතනදී රහත් බවටපත් වෙලා නැති වුණාට තාම නිවනට ගියේ නැතුවට යෝගාවචරයට ජීවිතේ පළවෙනි වතාවට මේ කය හා සම්බන්ධ රූප හා සම්බන්ධ ගෙවන් කිරීම හරහා ලොකු ආරක්ෂක ස්ථානයක අත්දැකීමක් ලැබෙනවා. ඒක සාමාන්‍ය සත්පට්ඨාන සූත්‍රය හෝ ආනාපාන සති සූත්‍රය බාන්න තියෙන්නේ පස්සම්බයං කාය සංකාරං අසසි සාමිති සික්කති පස්සම්බයං කාය සංකාරං පස්සසි සාමිති සික්කති ආස්වාස් ප්‍රසවාස නැමැති මේ කාය සංස්කාර සංසිඳුමින් සංසිඳුමින් හුස්ම ගන්න. අන්නේම හොඳට හුස්ම ගන්නකොට මේ යෝගාවචරයට මේ කයෙන් සමුගන්න ගතියක්. එහෙම නැත්නම් මේ ඇහ කන දිව නාසය කය කියන ඉඳුරන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණු වලින් සමුගෙන විඥාණය අනින්ද්‍රිය ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තිබුණු විඥාණය ඊට වැඩිය ඇතුළත ගැඹුර තියෙන නිර්මල වූ නික්ලේශී වූ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති තැනකට යන. අන්න එතන ගියාට පස්සේ ඒ යෝගාවචරයට භාවනා කළ යුතුයි භාවනාවට ප්‍රයෝග කළ යුතුයි භාවනාවට මෙහෙවිය යුතුයි කියන සියලු ප්‍රයෝග සියලු මෙහෙවීම් අතහැරලා ආමිෂ සුඛේ විනෝඩ නිර්ආමිෂ සුඛය හරියට දන්නවනම් එතනදී ලබා ගන්න පුළුවන් එතනදී හම්බ වෙන මේ ආරක්ෂාව යෝගාවචරයට පරීක්ෂා කළ බලන්න පුළුවන් ඒ මට්ටමට භාවනාව සතිය දියුණු කරලා තියෙනවා නම් ඒ හොඳටම ආස්වාද ප්‍රසවාසයේ ගෙවම් කරලා කලබල කරගන්න නැතුව හිත අවශ්‍ය ගන්න නැතුව සැක බෝ කරගන්න නැතුව හිටියොත් අන්නේ ආරක්ෂාව දැනෙන්නේ කොහොමද? Tamanට තේරෙන පටන් ගන්නවා ඉන් එහාට භාවනා කළ යුත්තක් නැහැ. මොනවා කරුවත් මේ තියෙන කැවිසෙන එක වෙන්නේ. නමුත් භාවනාවට එහෙම ඇති වෙච්ච ඒ විස්රාමය හරහා යන්න ගත්තොත් ජීවිතයේ පළවෙනි වතාවට සම්පatti කරගතියක්, සන්තුෂ්ටි කරගතියක් තේරෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා සාසන සම්පත්තිය කියලා. අන්න එතෙන්ද ගියාට පස්සේ යෝගාවචරයා ඒ සාසන සම්පත්තිය තමයි මුළු ජීවිතේම සංසාරෙම උපයා ගන්නලද වටිනාම වස්තුව වශයෙන් දිගට පවත්තලා පතුරවලා හැම ඉරියව්වෙම වගේ ගණ්ඩ පුරුදු කරගත්තොත් ඒ යෝගාවචරයට කල් යන්න යන්න යන්න යන්න තේරෙන්න පටන් අර ගන්නවා ඒ ආනාපාන ගෙවම් කරලා ඇති කරගත්ත ඒ සූක්ෂමතාවේදී මොනම විදියකටවත් අසහනයක් එන්නේ මොනම විදියකටත් මානසික ආතතියක් එන්නේ සියල්ලම සබහා සිද්ධයි තමන්න තියෙන ඒක දිහා බලාගෙන ඉන්න එක විතරයි ඉතින් ඒ නිසා තීරණ පටන් අර ගන්නවා අර උපන්දා හිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණිය කිව්වා වගේ ජීවිත ඉස්සල්ලාම වතාවට තේරුම් අරගන්නවා සියලු පව් හොදලා ඇරිය ගතියක් එන්න පටන් ගන්නවා. හුඟ මම මේ ටික මෙච්චර විස්තර කරන්නේ මොකද භාවනා කරලා මේ මට්ටමට ආපු හුඟ දෙනෙක් මේක මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නට හදන සත්‍ය ආරක්ෂාව කියලා දන්නේ නැතුව එහෙම නැත්නම් මේ සීල සමාධි ප්‍රඥාවල සූරභාවය හරහා ළඟා කරගත්ත එකක් බව දන්නේ නැතුව මේ தත්ත්වයට ආවට පස්සේ එක්ක සැක කරනවා එක්ක මේකට එක එක අදහස් දාන්න හදනවා එහෙම නැත්නම් අර පෑදීතියට බොරුදී එකතු කරගන්න හදනවා එතකොට මේ යෝගාවචරයට අර ලැබෙන ලද්දා මුදා නිබ්බුතිම් බුඤ්ජමානා කිය වගේ මේ නොමිලේ ලැබෙන මේ නිව ඒ සාන්තිකර භාවය අත්විඳ ගන්න බැරි වෙනවා ඒ නිසා යෝගාවචරය එක දන්නවනම් තේරෙන පටන් අර ගන්නවා ධර්මයේ හරහා ලැබෙන මේ අරසාව කවදාකවත් ආවුද ගැනීම දඬු මුගුරු ගැනීම කලහ විවාද මොනම දෙයක්වත් නැහැ. බාහිරින් නෙවෙයි ආරක්ෂාව ඇති වෙන්නේ ඇතුළතින් ඒ ආරක්ෂාව ලැබෙන්නේ ඒ Tamanට ලැබෙන ඒ විවේකය මොන්නම කෙනෙකුටවත් හොරකම් කරන්න බෑ. මොනම කෙනෙකුටවත් කියන්න බෑ මීට පස්සේ උඹට මම උතෙන්ට යන්න දෙන්නේ නැහැ. මම ඔබේ විවේක නැති කරනවා කියලා මොනම කෙනෙකුටවත් ඒකට අභියෝග කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි එතෙන්ට මේ භාවනා උපක්‍රමෙන් එතෙන්ට යන්න අසවල් කෙනායක මට වළක්වන්න පුළුවන් කියලා జగතිකුත් ලෝකේ නැහැ. ඒ නිසා මේ සතිය ගැන විස්තර කරනකොට විශේෂයෙන්ම ওই බටහිර ලෝකවල වල තියෙන විකාර ගැන කතා කරපු එක මේ විවිචකයක් සඳහන් කරනවා සතිය කිසිම කෙනෙකුගේ අධිකාරී ශක්තියක් කරදරට යට කරන්න බෑ. සතිය කරන්න පුළුවන් සියන්නිකායේ නායකහඳුනගේ චරිත සාහිත්‍යයක් තියෙන කෙනාට විතරයි කියලා නැහැ. බුද්ධ ශාසන මාත්‍යන්තයේ රෙජිස්ටර් වෙටායට විතරයි සතිය ලබන්න පුළුවන් කියලා එකක් නැහැ. මෙහා බුද්ධ ආගම්කාරයෙක් කියලා ඔප්පෙන්න සාහිත්‍යයේ තියෙන්න ඕන කියලා එකක් නැහැ. ඒක නිසා මේ බුදුරජාන් වහන්සේ පෙන්නන මේ ආරස්සාව මේක නිවන නෙවෙයි නමුත් නිවනට හොඳටම මධ්‍යම ප්‍රතිපදාවට කිට්ටු කරලා පු තත්ත්වයක් තියෙන්නේ ආන්න ඒක තේරුම් අරගෙන යම් කිසි කෙනෙක් ඒක තමංග ජීවිතයට කිට්ටු කරගෙන ජීවන රටාවට සම්බන්ධ කරගන්න පටන් අරගත්තොත් ඒ කෙනාට මේ මුළු ලෝකෙම ත්‍රස්ත වෙලා බය වෙලා අසල්ගේ කොහරකම් කිය දවසක කෝල් සිතින් ඉන්නේ තම ගෙවරක කියලා නැටුවට තමන්ට ඕනේ ආරක්ෂාව තමන් ගාව තියෙන බව සීල සමාධි ප්‍රඥා කියන තුනේ තියෙන බවත් අප්‍රමාදය හරහා ගන්න පුළුවන් බව තේරුම් ගත්තට පස්සේ ඒ මනුස්සයාට සදාතනිකව පැවතිච්ච ප්‍රශ්නයකට උත්තර හම්බ වෙනවා. මගේ ජීවන රටාව කෙසේ විය යුතුද? අපි ජීවන රටාව වෙන්න ඕනේ. ඊට පස්සේ මේ ධර්මයෙන් ලැබෙන ආරස්සාව වඩා වර්ධනය වෙන තැනට. භාවිත බහුලීගත කරන තැනට හැඩගස්සව ගන්න එකයි යාට කරන්න තියෙන්නේ. එතකොට යා දන්නවා මේ සැපත කියන එක මනුස්සයා හෙව්වට ඇහැකන දිවනාදේ හරහා රූප ශබ්ද ගන්ධ රස හරහා ඒක තිරසං හා සමාන සැපයක්. මෙතනදී හම්බෙන මේ සාසන සම්පත්‍ති කර සැපය කවම කවදාකවත් ඇහැකට රූපයක් පේන තාක්කල් ලැබෙන්නෙම නැහැ. ඛණ්ඩ සත්‍යයක් ඇවිලා ඒක බුද්ධ විදිනකම් මේ විවේකේ කවදාකවත් ලැබෙන්නේ නැහැ. නාසය ගඳ කය ක්‍රියාත්මක වෙනකම් කවදාකවත් මේක ලැබෙන්නේ නැහැ. උදිත ප්‍රශ්නයක් අහලා දෙනවා එහෙනම් පොට්ට වෙච්චාම මේකට යන්න ලේසියිද කියලා. අන්ධ වෙච්ච බීරි වෙච්චාම යන්න පුළුවන්ද? නාසයේ දිව කය කොර වෙච්චාම යන්න පුළුවන්ද කියලා ඇත්තටම කියනවා නම් ඇහැ පොට්ට වුණා නම් බණ ටිකක්වත් අහන්න හම්බෙන්නේ. මොකද තද හීනමානයක් ගන්නවා. ඒ මනුස්සයාට මුළු ජීවිතේම තියෙන තද හීනමානයක්. එයා අභව්‍ය පුද්ගලෙක් පාටපත් වෙනවා. කන ඇහෙන්නේ නැත්තම්, නාසයේ දිව කය වැඩ කරන්නේ නැත්තම් මම අර නිලම්බින්න කාලේ හම්බුණා උපාසක හාමුදුරු කෙනෙක්. ඒතර මං කීයා ඒ හාමුදුරුවෝ ගැස් දෙක පීන්නේ. ඉතින් බස් එකේ ටික දවසක් මම උදව් කරලා හොයාගෙන ආවා නිල්ලම. ආපෙලාදී මම කන වෙලා අල්ලගෙන ගියා මේ පල්ලෙහා එතන වැසිකිළියට යන්න. මේ ගියාට පස්සේ ඉතින් යාමුදුරෝ අතපය හොදන්න එළියට නිකන් මං ඉඳලා මේ එළියේ ඉඳලා මං ගෝ අනේ යාමුදුරනේ ඔබ වහන්සේ හරි පිංවන්තයි මේ ඇස් දෙකෙන් දවසකට උපේන කෙලස් ප්‍රමාණය දන්නවනම් අන්ධ වෙච්ච නිසා ඔබ වහන්සේ හරිම වාසනාවන්තයි. හොඳට මම ගල්ලිලන් දාරි වයස මගේ. ඉතින් ඒ කාලේ මම දන්නවා එහෙන් කොච්චර කෙලෙස් උපදිනවද කියලා. ප්‍රන්නේමත් ඒකටමනේ අපි මේ පොහොර හොයන්නේ. ඒකට ඒ ආහඳුර කියනවා මහත්යලන්ගේ මේ ඊතාන හිටියට වැඩේ එච්චර දෙල්ලන් නෙවෙයි කියලා. මම ඇයි කියලා. මේ ඇස් වහා කරන ඇස් පේන්නේ නැතුනට පස්සේ කරපු දෙල්ලන් ටික ආයෙ එළියට එනවා කියලා හිතේ. කෙලි කාලේ පුළුවන් කාලේ කරපුවා එන්න පටන් ගත්තාම ඇයෙන් පේනවට වැඩිය හොඳට පේනවා. එනිසා ඇහැ පොට්ට කරාට වැඩේ හරියන්නේ නැහැ. අර ලයිබ්‍රරි ෂොට්ස් එනවනේ. ඒ වගේ මැගසින් එක රන් කරනවා. අලුත් තොරතුරු නැති වුණාට පරිණිවයින් යනවා. කන ඇවිච්චාමත් වගේ තමයි. ඒ හැමදෙර සෑහෙන දුරට යනකම් මේ මුද්‍රණ මුද්‍රණ මුද්‍රණාලය පාවිච්චි කරපු මර්ධානේ නම්බර 10 කොළඹ ජීවත් වෙච්ච ආමරුගෙන තරුණ වයසේදී ඉතින් කියනේ සිව්වා තීර පේන්න පටන් ගන්නවා කියන. නමුත් මෙතන මේ තියෙන මේ බුදුරජාණන්සේ පෙන්නන මේ මධ්‍යම මැද තැන තියෙන මේ ආරස්සාවේදී හොඳටම ඇහැ තියෙන්න ඕනේ. හොඳටම රූප පේන්න ඕනේ. නමුත් එතුමා හෝ එතුමිය පොට්ටෙක් වගේ එක් වෙන්න හොඳටම කන් තියෙන්න ඕන. හොඳම ලස්සන මිහිරි සද්ද ඇහෙන්න ඕන. නමුත් ඒ සද්දවලට බීරෙක් වගේ හැසිරෙන්න හික්මෙන්න ඕන. නාසයට දිවට කයට ගන්ධ රස පහස හොඳටම ලැබෙන්න ඕන. ඒවා ලැබුණට මුත මුතය කියලා කියන්නේ තුනටම හරියට නිකන් නාසයට ගඳ දැනෙන්නේ නැති, දිවට රස දැනෙන්නේ නැති, කය පැත්ත අන්තභාගුණා වගේ වට කටයුතු කරන්න පුළුවන් නම් හිතා ගන්න කොහොම සතියක්ද කියලා. ඒ වගේම Taman ඉදිරියට තන්නේ කර අසාධාරණයක් සිද්ධ වෙනවා. Taman ඉදිරියට දුර්වලතර පහර දෙනවා. Taman ඉදිරියට කටයුතු සිද්ධ වෙනවා. නමුත් හොඳට ඕම එහෙම නැත්නම් කවුරු හරි අත දාන්න හදනවා ගිනි ගින්නකට. Taman දන්නවා මේ අත දාගෙන පුච්ච ගන්නවයි කියලා. නමුත් මෝඩෙක් වගේ බලන් ඉන්න පුළුවන්. මුතුමැසේ කිව්වට කරන්නේ කොච්චර කිව්වක්වත් අහන්නේ ඒ නිසා Taman දන්නවා මේකට පෙට්‍රල් පුච්ච ගන්නවට වැඩිය බලාගෙන ඉන්න. දැන් බැහැයකට වැටිච්ච මිනිසෙකුට කොහොම නේ ඔළුවෙන් හිටගෙන කිව්වා මේ හැබැයි කරන්න එපයි කියලා හොඳයි yes sir කියලා ගියාට මොකද එයා කරන්නේ ඒකම තමයි. අන්තිමට මේ කොන්තරත් ගත්තොත් එහෙම එන්නේ මොකද මේ මනුස්සයාට භාවනා කරගන්න හම්බෙන්නේ. ඒ වගේදී පඤ්ඤවා පඤ්ඤවාස යතා මූගෝ ප්‍රඥාව හොඳට තිබුණාට මොඩෙක් වගේ හැසිරෙන්න ඉගෙන ගන්න කියලා තියෙනවා. මේ කයේ හැම හැකියාවක්ම තිබුණාට මලමිණියක්සේ ඉඳගෙන අර ලැබිච්ච අරසාව ඉතුරු කරගන්න කියන එකතු කරගන්නයි කියන අරස කරගන්නයි. ඉතින් ඊට පස්සේ මේ මිනිස්යාට මේ යම් ආකාරයකට භාවනා කරලා ආනපන සතියක් කරලා ආනපනී තරමට හොඳට සියුම් කරලා සූක්ෂම කරලා අරමුණු කරන්න බැරි තරමට නිමිත්තක් ගන්න බැරි තරමට ගියාට පස්සේ ඇත්තටම හම්බ වෙන්නේ සීමාන්තික ලෝකයක්. මොනම දෙයකින්වත් සීමාවක් නැති ලෝකයක් මේ මම මේ මම නොවේ කියලා ભેදයක් ඇත්තෙත් නැහැ නඩත්තු කරන දෙයක්වත් නැහැ ආන්නේ ඒකේ මේ තියෙන ආරස්සාව දන්නවනම් ඒකේ නඩ තේරෙයි මේ ලෝකයා මෙවැනි manussත්වයේ ඇතුළත බැලීම හරහා ආර්ය පරිශ්‍රණය හරහා මේ හා ළඟා කරගත හැකි මේ අනි ආරස්සාවක් තියේදී බාහිර පරිශ්‍රණ කරලා අනාර්ය පරිශ්‍රණ කරලා පවුලට අරස්සාව කියලා, ජාතියට අරස්සාව කියලා, ආගමට අරස්සාව කියලා මේ විදිහට දණ්ඩා දාන, සත්තා දාන, කලා විග්‍රහ විවාද කරන ලෝකයේ මේ සතියෙන් ලැබෙන මේ සාන්තිය මොන්න තරම් වටිනවද කියලා. හැබැයි එකක් තියෙනවා පැහැදිලිවම කියන්න පුළුවන් මේ ලැබෙන සාන්තිය ලැබෙන්නේ එකම එක උපමානක මම දැන් මෙතන කියලා. අපි කියලා මේක ගන්න බෑ. මේ චිත්තක්ෂණයේ මුළු මේ අවුරුදු 10කට දෙන්නම් කියලා දික් කරන්නත් බෑ. ඒ ආරස්සාව මේ ලංකා පුරාම ඇති කරන්නම් කියලා කරන්නත් බෑ. ඒ කෙනාට ඒක නෑ බෑ කියන්නත් බෑ. ඉතින් ඒ නිසා ඒකට গুপ্ত ගතියක්. গুপ্ত කියන්න බෑ. ඒකට කියන්නේ ආගමික ගතියක් කියලා. ඒකට කියන්නේ ආධ්‍යාත්මික ගතියක් කියලා. ආන්නේ අරසාව තමන්ගේ ජීවිතයේ අත්දක ගන්නවා වගේම ඒක ඒකටයි මේ භාවනා කරන්නේ. ඒ භාවනා කරනකොට අතරමැදි තමන්ට පැහැදිලිවම මේ අරසාව සැලසෙනවා. ඒ නිසා සතිය යම් චිත්තක්ෂණයක වඩන්න පුරුදු ඒ පුරුදු කරපු මුල ඉඳලම ඒ යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා සතිය අඛණ්ඩ නොවුනත් වඩන වඩන චිත්තක්ෂණයකදී මේ කියන අරසාවේ සුවඳ රසය තේරෙන පටන් ගන්නවා. ඒක නිසා ඒක Tamanට වැටහෙන වයසට එනකම් දැනෙන තරමට එනකම් ගොඩාක් කාලයක් භාවනා කරන්න ඕනේ. භාවනා කරනකම් අර මේ නෙලිගිඩියක් කනකොට වගේ හරි තිත්තයි. හරි පැංගිරි. මොනවාටත් මේ සතිය වඩන්නේ අහවල් දෙයකට කියලා හිතෙනවා. නමුත් කවදා හරි මෙතෙන් ගිය දවසකට මම හිතන්නේ ඔක්කොම යන්න පුළුවන් කියලා ගියා නම් ඒක ලොකු ජයග්‍රහණයක්. එතෙන්දි තීරණ පටන් අර ගන්නවා මේ මුළු ලෝකෙටම විසඳන්න බැරි. එහෙම නැත්නම් ජාත්‍යන්තර සමිති වලට විසඳන්න බැරි අරසාව බුදුරජාණන්සේ අපිට කියලා දීලා තියෙනවා. ඒක ලබා ගන්න පුළුවන් මාර්ගයට කිසිම හානියක් වෙලත් නැහැ. Tamange ජීවිත සාක්ෂිය තියලා කරගෙන යන්න ඒ නිසා එවැනි දෙයක් සාක්ෂාත් කරගත්ත කෙනෙක් නැත්නම් ළඟා කරගෙන ඒක හරියටම මෙන්න මේකයි මේ විපස්සනා භාවනාවේදී අපි කරන්නේ නිවන ගැන කතා කරනකොට දරුවචන්සේ කතා කරලා තියෙනවා අනිමිත්ත අපණහිත ශුන්්‍යත කියලා නිවන් දොරටු තුනක්. ඒකෙදි මේ නිමිත්ත කියන වචනේ තියෙන්නේ නিত্য සංඥාවත් එක්ක. යමක් නිමිති කරන්න අඩු ගන්න චිත්තක්ෂණ දෙක තුනක් එක තියෙන්න ඕනේ. ඉතින් අපි පටන් ගන්නේ නිමිත්තක් එක තමයි. මොකද අපි දියුණු නැති මනසකින් ආස්වාද ප්‍රසවාස නිමිති කරනවා. නමුත් ආස්වාද ප්‍රසවාසයත් එක්ක භාවනා වඩාන වඩාන යනකොට නිමිත්තක් ගන්න බැරි තරමටම ආනාපානේ සූක්ෂම වෙනවා. ඊටාමත්ම පුඩා පුඩා කුඩා කුඩා අංශු වලට කැඩලා ගියාට පස්සේ ඒක නිමිති කරගන්න බැරුව යනවා. ආන්න එතනදී අනිමිත්ත ස්වරූපයට යනවා. ඉතින් කාට හරි පුළුවන් නම් සතිය නිමිත්තේ පවත්තපු සතිය කලකොලොප්පම් කරගන්න නැතුව අනිමිත්තට යන්නේ. අරමුණේ පවත්වපු සතිය කලකොලොප්පන් වෙන්නේ නැතුව අනාරම්මන තත්ත්වයට ගෙනියන්න. සටහන් ආකාර දැක දැක ගෙනිච්ච මේ භාවනාව කිසිම සටහනක් කිසිම ආකාරයක් නැති ඒ විවේක ස්ථාන ගියාට පස්සේ සතියට අභියෝග නොකර ඉන්න පුළුවන් වුණොත් ඒක ලොකු සම්පත්තියක්. ඒක ලොකු පිටිච්ච ගතිය. සන්තුෂ්ටි කරගතියක්. ඉතින් මම මේ භාවනා කරගෙන යනකොටත් ඒ වගේම විශේෂයෙන්ම මේ විදියට පිරිස හම්බ වෙලා භාවනා සම්බන්ධව බණ කියන්න ධර්ම සාකච්ඡා කරන්න එකතු වෙලා භාවනා කරනකොට මට තේරිච්ච දේ තමයි හුඟ දෙනෙක් මෙතන ඉන්නවා මේක දන්නේ හුඟ දෙනෙක් භාවනා මෙතන ගිහිල්ලා තියෙනවා නමුත් ඒගොල්ලෝ හිතනවා භාවනා කරනකොට හරියනකොට මේ රත්තරන් ගුලියක් ඔය එකක් අතට හම්බ වෙයි කියලා. එහෙම නැත්නම් අර හිතාරුව දිවි ලෝකයක් හම්බ වෙයි. නැත්නම් ඉහළට යන රත්තරන් ඉනිමගක් හම්බ වෙයි. ඉතින් ඒක බලාගෙන මේ භාවනා කරන්නේ. භාවනාදී කරන්නේ මේ නිමිති මේ විකාර ටික ගෙවම් කරනවා කියන එක. එහෙම නැත්නම් අපි Nirodhe පැත්ත බලනවා කියන එක, ඡය කරන පැත්ත බලනවා කියන එක, වැය වෙන පැත්ත බලනවා කියන එක ඒත්තු කරලා දෙන්න අමාරුම කොටස. ඒ තරම් අපි මේ භාවනා කරලා දෙයක් බලාපොරොත්තු මොකක් හරි ගෙදර ගෙන යන සාක් වේදා ගන්න. එහෙම නැත්නම් කරඬුවක තැම්පත් කරලා වඳින්න දෙයක් ඉල්ල ගන්න. අනික් කටේ පෙන්නට ඕ බලාපන් ඔබට නෑ මට නිවන තියනවා කියන. බම්බුවක් අම්බුවේ. කවදා හරි එන්නේ ගෙවන පැත්ත ගිනිවන් කරන පැත්තට ගිය වෙලාවේදී එතනයි අරසාව තියෙන්නේ කියලා බුදුරජාණන්සේ සඳහන් කර තියෙනවා නිශ්චිතස්ස චලිතං අනිශ්චිතස්ස චලිතං නැති. ඔබ යමක් නිස්සය කරගෙන යමකට හේතු වෙලා යමකින් නම්බුව ලබන්න ගියොත් ඒකෙම තමයි ඔබට බය එන්නේ. ඉතින් තමයි ඔබට කම්පණය එන්නේ. මොනම දෙයකටත් හේතු වෙලා නැත්තම් කිසිම කම්පනයක් නැහැ. චලිතං ආසති පසති යම් තැනක අපි අපි දේශපාලන ආරක්ෂාවක් දේශපාලනය කළා බලාපොරොත්තු දේශපාලනය හරහා ගන්න ගත්තොත් ඒකෙම තමයි බය. ආර්ථිකයෙන් ගන්න ගියොත් ආර්ථිකයෙන් තමයි බය. සමාජික තත්ත්වෙන් ගන්න ගියොත් ඒකෙම බය. ඒ නිසා දණියෝගොඩ ගෝපාලත් එක්ක ඉන්නකොට බුදුජාන විශ්වන්සේට දණිය ගෝපාල කතා කරලා කියනවා මගේ හරක් ඉන්නවා මට දරුවෝ ඉන්නවා ඒ නිසා හරක් ඊ වගේ වැස වෙලා. ගම් වතුර ගැලුවට බය වෙන දෙයක් නැහැ. උන් ගොඩ බිමේ ගත කරන්නේ දරුවා මට කී කරුයි, වයස් මට නෝනා මට කී කරුයි. ඒ නිසා දරුවන් ඇති මිනිස්සු දරුවන්ගෙන් සරසෙනවා, හරක් ඇති මිනිස්සු හරන්ගෙන් සරසෙනවා කියන කතාවක් මාරේ ඇවිල්ලා බුදුහාමරට කතා කරනවා. බුදුහාමර කියන ඔබ දැනගනින් මාරයා හරක් ඇති එක හරක් නිසා තැවෙනවා, දරුවා ඇති එකක් දරුවෝ නිසා තැවෙනවා. තනියකෝපාට එතකොටයි තේරෙන්නේ මේ වචන කතා කරන බුදුහාමරෝ කියලා. අපි මෙතෙක් කල් හිතා හිටිය ආරසාවට ඔය රස කරගන්නේ පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තයි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධන මගේ නාති මේ මේ මල්ලි කෙනෙක් හිටියා ඌට කියන්නේ බාල මල්ලි කියලා ඉතින් ඒක දවසක් අපි නෑදෑ එකතු වෙච්ච ලාක ඌ බැඳලා මම බැඳලා නෑ ඊට පස්සේ ඒක මොකක්ද අයියා උඹට කියලා දැන් මොකක්වත්ම නැහැ දරුවෙක් නැහැ වස්තුවක් ඇත්තේ නැහැ ඊට පස්සේ මං කිව්වා හොඳයි ඒක මොන විදියෙන්වත් තේරුම් කරන්න බෑ ඌ කියනවා ඔබට ඔබ මිනිහෙක් වෙන්න නම් ඔබට වස්තුව තියෙන්න මම දරුවෝ තියෙන. ඊට පස්සේ මං කිව්වා පුතාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විඤ්ඤති කියලා බාලමල්ලිට කිව්වා. එතකොට මොකක්ද ඒකේ තේරුම? මං කොහොමද දරුවෝ මට ඉන්නවා වස්තුව මට තියෙනවා කියලා බාලයෝ උඩන් උඩන් මනනවා. උඹත් උඩන් ගන්නවා. අත්තයි අත්නෝනන්ති තමන්ට තමන්වත් නැතිකොට මොන දරුවද මොන වස්තුවද කියලා. අර විහාපැත්තල බුදිය ගත්තා. එහෙම නැතුණා නම් මට රෑ එක දෙක වෙනකන් පෙන්ලා දෙන්න වෙනවා මේ දරුවන් නැතිකම නිසා වස්තුව නැතිකම නිසා අසරණ වෙච්ච ගතිය. ඇත්තටම කියනවනම් මේ බණ කියන්න කියන්න වටින්නේ නැහැ. මොකද මෙච්චර කල් කෙරුවේ ඕක තමයි. ඒක නිසා අපිට අන්තිමට ඉතුරුනේ මොකද්ද? ඔය කියන දණ්ඩා දාන, සත්තා දාන, කලා, විග්ඝහ, විවාද පේසුඤ්ඤම් මුසාවාදං අනේකානම් පාවකානම් අකුසලානම් ධම්මන. ඉතින් අපිට හිතෙනවා මේ Tamange අරසාව හොයන මේ අහිංසක ප්‍රයත්නය සාධාරණයි. මිනිස්සුන්ට තියෙන මූලික අයිතිවාසිකම්. අපි ඒක කොහෙලා හෙව්වට මොකද අපිට හම්බ වෙන්නේ මොකද්ද? මේ කලකොලොප්පා. රණ්ඩු සරුවල්. ඒ දිගින් දිගට යනවා. කවදාකවත් අපිට හිතෙන්නේ අපිට ධර්ම ආරක්ෂාව තියෙනවා නම් අපිට ওই බාහිර ආරක්ෂාවනේ කරන්නේ නැහැ. නමුත් ධර්ම ආරක්ෂාවට අපි කොච්චර දවසක වෙලා දෙන්නේ? අපි කොච්චර වෙලා දෙනවද දේශපාලන ආර්ථික සහ සමාජික ආරක්ෂාව සඳහා? ඒ ඒකට සමපාතිකව දුක් කරදර එනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි අර දේශපාලන සමාජික දේවල් අල්ලන්න පුළුවන් විකුණන්න පුළුවන් ලේබල් කරන්න පුළුවන්. ඒක නිසා අද තියෙන අධ්‍යාපනයේ අද තියෙන නව රැල්ල දිගටම මේ පැත්තට තමයි යන්නේ. ඒක කරන්න කරන්න කරන්න ඒකෙන් කෙලසෙනවා ඒක නිසා අල්ල ගන්න කට්ටියට සැලෙන්න වෙනවා තැබෙන්න වෙනවා කියලා කිව්වට ඒක හරියට උදාහරණයක් වශයෙන් පෙන්වන්නේ පළඟැටියෙක් හෝ සලබයෙක් ගින්නට පයින්නවා ඒ සතා ආලෝකයට ගිනි කන වැටෙනවා ඒ ගිනි කන වැටලි වල ආලෝකයට කැරකිලා කැරකිලා කැරගෙන්නේ කැරකෙන්න කැරකෙන්න ආලෝකයට ලං වෙන විදිහට අටුවචාන් වහන්සලා කියන්නේ ඌට පේන්නේ ගින්දර රත්තරන් වගේ රත්තරන් කියලා හිතාලු පයින්නේ. මට සැකයි කරපොත්තන්ට රත්තරන් මොකටේ. ඒක නිකන් බුරු කතා. කෙසේ නමුත් ගිහිල්ලා අන්තිමට මොකද වෙන්නේ? තට්ටක් හරි පිච්චෙනකොට බලාගෙන මිනිහට කරගන්න ගන්නවා. ඊටු තත්තුනේ මොකද කරන්නේ? අර ගින්නට පයි. කකුලක් පිච්චෙනකොට කරගන්න ගන්නවා. පිච්චුණත් මොකද කරන්නේ? අර ගින්නට පයි. දවසක් සර්වචනාංශේ ගඳ කිටියේ ඉස්සරහා පහනක් පත්තු කළ තියෙනක චාරිත්‍ර ධර්මයක් රොචනස වැඩ ඉන ගන්ධ කිලි ඉස්සර පහනක් පත්තු වෙන මචන් ආනන්ද සාංශික වැඩ. බුදු ජනසේ රැය ඇවිල්ලා පහන ඉස්සර භාවනා කරනකොට පේනවා සත්තු ඇවිල්ලා එකට වැටෙන්නේ. බුදු ජනසේ උදාම ගාතාවක් සඳහන් කරනවා අනේ මේ කෙටි ජීවිත කෙටියවස ඇති සත්තු මේ ගින්න නැති ලෝභකම නිසා තවදුරටත් ඊට වැඩි කෙටියවස ලැබෙන විදිහට එතන එතන මැරි වැටෙන හැටි. ඒත් ගින්න නරපු නපුර තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ ආරක්ෂාවක් පතාගෙන අල්ලන හැම දෙයකින්ම දුකක් ඇති ඒ ටික තේරෙන්න නම් අපිට ඊට විකල්පයක් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවට අපිට කියන්න තියෙන්නේ මේ විදිහට ලෝකයා හොයන මේ අරසාව නැත්තම් මේ සැප ආමිෂ සැප වශයෙන් සරුවචන ජාතුව ගන්නවා ඒකත් ආස්වාද ආදීනව නිස්සරණ මිනිස්සෙක් දැනගන්න. වෙන විදිහකට කියනවා නම් මිනිස්සෙකුට මේ ඇහැට කනට නාසයට දිවට කයට ලැබෙන මේ රූප ශබ්ද ගන්ධ රස යම් ප්‍රමාණයකට ලැබිලා දරිද්‍රතාවයකට දුක්පත්පත්පත් නැතුව සමාජ මට්ටමේ ජීන කට්ටියට ටිකක් ඉහළින් ලැබිලම තියෙන්න ඕනේ බණ භාවනාවකට යන්න. එහෙම නැතුව දුක්පත් වෙලා කරන්නත් බෑ මේක. ලැබිලා ඒකේ නඩත්තු කරන්න කොච්චර කඹරන්න ඕනද කියලා තේරෙන්න. රැහැ ඉඳෙදි තරසා හිතන්න වෙනවා. ඊට පස්සේ හෙට උදේ නැගිටපු ගමන් අමුඩි ගහගෙන දුවන්න වෙනවා පාන්දරම දවසට හම්බ කරන්න. නිින්ද ගියාට පස්සේ සැලසුම් කරන්න ඕනේ හෙට උදේ කොච්චරද අමුඩි ගහන්න කියලා. ඉවරයක් නැහැ. මේක දිහා බැලුවට පස්සේ මේ මාසෙට ආදීනව තේරෙනවා නම් ඒ වගේම ලෝකේ විකල්පයක් තියෙනවා. ඒ තිද්දාත ගෞතමතුමා එළියට යනකොට ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් දැකලා නතර වුණා නම් විකල්පයක් නැහැ. පහුවෙන්ද පැවිද්දෙක් දැක්කා. පවිත නැත්නම් හතරවෙනි නිමිත්ත විදියට පැවිද්ද දැක්කට පස්සේ තමයි හිතුනේ ආ මෙහෙම දෙයක්ත් තියෙනවා කියලා. ආහන්නේ එතෙන්ද යන පිරිසකටයි මම මේ කතා කරන්නේ. නමුත් ඒකට ගිහිල්ලා ඒකේ පළවෙනියටම හම්බ වෙනවා පස්සම්බයං කාය සංඛාරම් කියලා ගත්ත රූප කර්මස්ථානේ කායනුපස්සනාවේ සූර භාවයක් ඇති වෙලා මේ කයෙන් සමුගෙන එහෙම නැත්නම් ඇහ කන දිවනාසය කය කියන මේ ඉඳුරංගෙන් සහ රූප ශබ්ද ගන්ධ රසයන්ගෙන් සමුගෙන ලැබෙන්නා වූ ඒ විවේක ස්ථානේ ඒ ඒ ඒ කියන උදකලාව ඒ කියන විස්රාමයේ හරියට අඳුනගත්තොත් විතරක් ඒ මනසට අර ආමිෂ සුඛයේ තියෙන ලාමක බව තේරුම් ගන්න පුළුවන් මේ නිර්ආමිෂ සුඛේ නැත්නම් නෙක්ඛම්ම සුඛයේ තියෙන සැපට සාධාරණයි. එහෙම නැත්නම් අනාතයි. එහෙම නැත්නම් අසරණයි. එහෙම කෙනෙකුට දොස් කියලා ඇති වැඩකුත් නැහැ. ඒ නිසා හිතා ගන්න යම් කිසි කෙනෙකුට ඒසා විශාල මේ සංකීර්ණ සමීකරණය හරහා ගිහිල්ලා භාවනාවේදී සතිය පිහිටුවලා සතියෙන් අන්නේ වගේ තැනකට යන්න පුළුවන් වුණා නම් ඒ කෙනා කොච්චර මේ පීඩාවක් ඝර්ෂණයක් නැති එහෙම නැත්නම් අසහනයක් නැති තැනකට ඇවිල්ලා ඉන්නවද කියනවනම් ඒ කෙනාට නිවනක් නොලැබුණත් ඒත් ඇති කියලා හිතනවා මේ බුදුසජනසේ දේශනා කරපු මේ පෙතේ යන්න පුළුවන් කියන්නේ. ඒ ආරස්සාවක් අපිට නොලැබෙන්නේ හෝ එහෙම නැත්නම් මේ බාහිරේ අනාර්ය පරිශන සඳහා ආරස්සාවක් හොයන්නේ හිතාගන්න බැරි හේතුවක් නිසා සරුවචනසේ පෙන්වන්නේ මසුරුකම නිසායි කියලා. කෙනෙක් මච්චරියම් පටිච්ච ආරක්ෂා ආරක්ෂාවට කෙනෙක් පෙළඹෙන්නේ ආරක්ෂාවකට අවශ්‍ය වෙන්නේ වෙන විදිහට කියනවා නම් බයක් කෙනෙකුට ඇති වෙන්නේ අනාරක්ෂාවක් වැටෙන්නේ මේ මසුරුකම කියන කෙලෙස නිසා. ඒක නිකන් කෙනෙකුට ලැජ්ජ කරවන සුළුයි. අපි එච්චර මසුරුද කියලා හිතනවා අපිට එන බයත් එක්ක බලනකොට. නමුත් ਸਰවචනසේ සඳහන් කළා තියෙනවා මච්චරියන් ආනන්ද නාභවිස්ස කෙනෙකුට මසුරුකම නැත්නම් සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කිසිම ආකාරකින් මොනම ආකාරකින්වත් මේ මසුරුකම නැත්තම් කස්සජ කිම්මිචි කිසි කෙනෙකුට කිසි තැනක නැත්තම් මසුරුකමෙන් සම්පූර්ණ දුරවන දුරුණන් මේ මිනිසෙකුට බයක් ඇති වෙයිද කියලා අහන බුදුරජාණන්. අනදාමනු කියන සංසය එහෙම වෙන්නේ නැහැ කියලා ඒ නිසා කියනවා තස්මාත්‍ය ආනන්ද ඒසේව නිදානං ඒත ඒතං ඒසේව පච්ච හේතු ඒතං ඒතං නිදානං ඒස පච්චයෝ ඒස සම්භව සමුදයෝ ආරක්කස්ස යදිදම් මච්චරිය. මාස්තුරුකමමයි අරසාවට ප්‍රශ්න කියන. ඒ නිසා අපිට මේ තමන් තුල දාන දෙන කෙනෙක් ඇත්තටම හරි කැමැති තමගේ දානපතිත්වය පෙන්වලා දෙන්න. නමුත් කොච්චර දාන දුන්නත් ඒ මසුරුකම යටිපව් කරගෙන තමයි මම දාන දෙන්නේ ඒ පුංචි කතාවක් තියෙනවා ඒ බයිබල් කතාවක් මම කියන්නත් හොඳ නැහැ. නමුත් ඒක අහන පැහැදිලි ඒ යේසුස් ක්‍රිස්තුස්වන්සේ ඉන්න තැන මම හිතන්නේ මග්දලාවේ මරිය හරි කියන දුප්පත් කාන්තාව මට මතකයි දුප්පත් කාන්තාවක් ඇවිල්ලා එයා ළඟ තියෙන මේ පර්ස් එක කියලා කියන්නේ සල්ලි මල්ල එහෙම ස්වාමී මේ පුත්‍රයන්ගේ කකුල් දෙක උඩ දානවා. සල්ලි ටික ඔක්කොම දානවා. දැම්මට පස්සේ විශේෂ ආරක්ෂා විශේෂ සුභාසින්සනයක් කියනවා ඒ අම්මට උඹට දිව්‍යන් වහන්සේගේ ස්වර්ග රාජ්‍යය දිනා ගන්න පුළුවන් කියලා. ඒකට ළඟ ඉන්න මේ අපොස්තල් කෙනෙක් අහනවා දැන් මෙච්චර මිනිස්සු ඔබතුමා ළඟට ඇවිල්ලා සල්ලිද රත්තරන්ද රිදී මුතු මැණික් දුන්නා. කිසි කෙනෙකුට ස්තුති කෙරෙන්නේ අච්චර දේවරාජ්‍ය දිනකට කියලා මේ අම්මගේ හැඹිලියේ තිබුණේ මේ කාසිය වෙන්නකොට මොකද එහෙම කිව්වේ කියලා. ඒකට ජේසුස් කිචාන්ස් කියනවා ඔබ මතක තියාගන්න මේ අම්මට තිබුණ සියල්ල කොච්චරයි. අනෙක් මිනිහා දෙන්නේ Tamange කොටස තියාගෙන. දන් දෙනකොට එහෙම හෙට කණ්ඩ තියාගන්නේ අපි දන් දෙන්නේ. අපිට බෑනේ ඔක්කොම දෙන්නේ. මීයම් මයම නෙවෙයි සම්බදැනීම දීලා තියෙන්නේ. ඒතර අපිට වෙනවා මසුරුකමයි දාහනේ දෙක අතර අපි කොච්චර හෙට්ටුවක් කරලාද දාහනයකට පෙළඹෙන්නේ කියලා. එච්චර අපිට තියෙන උත්තරේ. කෙසේ නමුත් අපිට හිතන්න මේ පැත්තෙන් අපි භාවනා කරලිවලා යම් දවසක මේ සතියෙන් සතියෙන් වැඩ කරගෙන යනකොට අපිට ලැබෙන මේ අරසාව පිළිබඳව කවදාකවත් මොන විදියකටත් මසුරුකමක් කරන්නත් බෑ ධර්මයෙන් එකට ඉඩකුත් නැහැ. ධර්මයෙන් අපිට යම් කිසි දැනුමක් ලැබුණොත් හෝ ඥානයක් ලැබුණොත් හෝ ඒක මම කියන මගේ කියලාගෙන අනුට නොදී ඉන්න පුළුවන් ගතියක් නැහැ බුද්ධ ශාසනය. පමණක් කිසිම තැනක ගුරු මුස්තියක් නැහැ. අනික හැම තැනකදීම කියලා දෙන දේ Taman දන්න දේ පොඩ්ඩයි කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේගේ විතරක් පිරුණා පාණ්ඩ කිට්ටු වෙලා සංඝයා වහන්සේලාගෙන් අහනවා මෙතන කාට හරි මොනවාරි ප්‍රශ්නයක් තියෙනවද? තව ස්වල්ප වෙලාවකින් සරුවචනාංශගේ මහා පරිනිර්වාණය සිද්ධ වෙනවා. කිසි කෙනෙක් කතා කරන්නේ. ඒතර බුදුරජාණන් සඳහන් මෙතන ඉන අඩුම කෙනා සෝවාන් වෙලා ඉන්නේ. ඒ නිසා ඒකට ප්‍රශ්න නැහැ. මොනම දෙයක්වත් ඉතුරු කරගන්නේ ඒ ගතිය තමයි මම අර මුලින්ම කිව්වේ සතිය කාගවත් අධිකාරී ශක්තියක නැහැ. Taman දන්නවනම් අප වෙලා කැප වෙලා මේ සතිය වැඩුවොත් ඒ සතිය යම් ආකාරයක බුදුහාමුදුරන්ගේ චිත්තසංතානය වැටුනේ ඒ තාලෙටම තමයි අපිත් වැඩෙන්නේ. යම් ආකාරයක සාරිපුත්‍ර සාංශක හිතේ වැටුනේ ඒ කාටත් අපිටත් වැඩෙන්නේ. කිසිම විදියකට ඒ දෙක අතර වෙනසක් නැහැ. නිසා සති මාත්‍රාව දැනගත්තත් එනතන් ක්ෂණ වශයෙන් සතිය දැනගත්තත් අපි හිතා ගන්න ඕනේ මේ චිත්තක්ෂණයේ හිත මගේ හිත උනාට ඒක බුදු හිතක්. එක චිත්තක්ෂණයක් සතිය ආවත් ඒක හිතන්නේ රහත් හිතක්. ඉතින් රහත් හිත අනිකතර කෙලෙස් අතර පවතින පුළුවන්කමට මම සාක්ෂි. මට ඊට පස්සේ තියෙන්නේ ඒ චතිචිත්තක්ෂණය වඩා වර්ධනය වීම සඳහා මොන දහංගට අත දාන්න තියෙන මොන උපක්‍රමයක්ද කරන්න තියෙන්නේ තේරම කරන එකයි තියෙන්නේ. එසා ගුරුවරයෙකුට තියෙන්නේ කෙනෙකුට සත්‍ය මාත්‍රාව හඳුල්ලා දෙන එක විතරයි. හඳුනා දීලා ඒක අගය කරලා පෙන්වන මේ සත්‍ය මාත්‍රාව තුල මතුරුකමකට මට මාගේ කියා ගන්න ගතියකට කැළම ඉඩක් නැහැ. ඒක නිසා මේ සත්‍ය මාත්‍රාව පුළුවන් තරම් දිනු කරලා ගත්තොත් දිනු කරන නෙමෙයි ඒකට කියන්න තියෙන සති මාත්‍රාව තියෙනවා ඒ මනුස්සයා මේ භවයේ නිවන් දකින්න පුළුවන් බාට හොඳ ලකුණ. දිනු කරන්න යා ළඟ තියෙන සාමාන්‍ය දැනුම පාවිච්චි කරන්න පටන් අරගත්තොත් එnde එnde එnde එnde එnde ඒ පුද්ගලයාටත් අර තමන්ගේ අත්දැකීම් හරහා ක්‍රම වේදේ හරහා වඩා වඩා සතුටුමත් වෙන්න පුළුවන් වෙන අතර ඒ මනුස්සයාට අපි හිතමු කියාට දෙන්න දක්ෂකම නැහැ කියලා. නමුත් ඒ මනුස්සයාගේ නිකුත් වෙන කම්පන වේග හරහා පවා තව කෙනෙකුට සාන්තිය සැලසෙනවා. කද්දාකත්ම බලක් ගන්න බෑ. මම ඒ නිසා කියනවා අපි අන්තරක වැඩ කරනවා නම් ගෙදරක ඉන්න ඒ ගෙදර එකෙක් භාවනා කරනවා නම් ඇති. ඔක්කොමලා නැති වුණත් කමන්නේ එකෙක් භාවනා කරනවා ඒක හරියට වාහනේට ආය කරුවෝ ෂොක් අප් සෝබරයක් වගේ. ඒ මනුස්සයා සියලු දුක් දරාගෙන කිසි කෙනෙකුට ඒක බෙදා හදා ගන්න යන්නේ නැහැ. Taman තුල ඒක ආරසා කරන ගියාට පස්සේ අනික් අයට තේරෙන්න පටන් අර ගන්නවා. මෙවැනි මිනිස්සෙක් ළඟ හිටියත් ඇති කියලා. නිබ්බුතානුන සාමාතා නිබ්බුතානුන සාපිතා නිබ්බුතානුන සානාරි යස්සයන් ඉදිසෝපති. එවැනි මිනිසෙක් එක්ක ඉන්න හම්බුණත් ඇති. ඒක නිසා අපි බොහෝ විශාල ඥාති මේ පරපුරක් නියෝජනය කරන මෙතන ඉඳගෙන. අපේ ඉන්න ඔක්කොම ඥාතින් අපි එක්ක නැවිලා භාවනා කරන්නේ. නමුත් කල්පනා කරන්න ඕනේ ඒක ඇත්තටම අනුන්ට භාවනා වෙන්නේ නැහැ. නමුත් මේ ලෝකයේ තියෙන මේ දණ්ඩා දාන, සත්තා දාන, කලා විවාද විග්‍රහ වලට පුදුම උත්තරයක් හම්බ වෙනවා භාවනා කරන එක මිනිසෙක් ඉන්නවනේ. ඔය ලොකු සාහසින්න කාලේ ඒ අපේ කාර්යසභාව වැඩ කරන මහත්තයෙක්ගේ ගෙදෙට්ට පැනලා එයාගේ නෝනාගේ තිබුණ රත්තරන් බඩු සේරම අරගෙන ගිහිල්ලා තියුණා JVP කාලේ. ඒ වගේ හරි කනගාටුයි මොකද ඉච්චර සල්ලි කාර්යකුත් නෙවෙයි ඉතින් බොහොම කනගාටුවෙන් ඉන්නකොට යාට මේ හිතනලු වෙන වමනාවට Nissan වනට එන්න. ආනමැති ලොකු සාන්ති බොහොම සතුටින් බාරන කළු මේ මහත්යට අද එන්නම තමයි කාරණාව මම කර සැලසුවේ කියලා නිකන් කිව්වල මම ඔබ ගෙන්නවා වගේ කියන කතාවක්. මෙහට හිතුනේ ඒක කියලා කිව්වා. ඉතින් කියලා කිසිම සම්බන්ධයක් නැහැ මට එහෙම දෙයක් සාංශ කිව්වෙත් නැහැ මොකක්වත් නැහැ මට එන්න හිතුණා කියලා ඊට පස්සේ ළඟට එන්නේ කිව්වා. ළඟ දෙන්නේ කියලා ඒ මහත් එක්ක අත් දෙක දිගාලා ලොකු සංස්කේ ආසනෙ ඉන්නකොට කකුල් දෙක උඩ තියන්නේ කියලා. තිබ්බන්සේ මහ ලොකු සංස්කේ කකුල් අත් දෙක ඒ උඩ තියලා මහත්යම වල පොරොන්දුවක් වෙන්නේ. මහත්ලේ ඉස්සරහට මේව ගෙනියලා තියෙන මිනිස්සු ඔය වෙච්ච කරදරය ගැන පොලිසියට ගිහලා එන්ට්‍රියක්වත් දාන්න එපයි කිව්වා. මේ මහත්යම කොහොමද ලොකු සංස්කේ මේ මේ කතාවල් දන්නේ? මේ රත්තරන් බඩු නැති වෙච්ච කතාවක් මේ ඊට පස්සේ කොහොමද දැන් මේ වෙනකොට කොච්චර දුර ගියත් කමන්නේ මොනම හේතුවක් නිසාවත් හිතමනාපයක් කරන්නත් එපා රාජාධිකරණයට යන්නත් එපා කියන. ඒ මනුස්සයා කිව්වා ඇඬු එක විතරයි ස්වාමීන් වහන්සේ කෙරුවේ. ලොකු සංකෝඩ මහත්වෝ මේ සාසනය ඉස්සරහට රැකෙන්න ඕනේ. මහත්ලා තමයි මේවා කරන්නේ. මේ වගේ Tamanට මොන විදිහක අසාධාර්ණයක් සිද්ධ වුණත් දඬුම කුරු ගන්න එපා. ආයුධ ගන්න එපා. කලහ කරන්න යන්න එපා. උපවාස කරන්න යන්න එපා. වහද කරන්න යන්න එපා. බොරු කේලම් කියන්න යන්න එපා. බුරු සාක්කි දෙන්න යන්න එපා වෙච්ච දේ වෙන්න අරින්නේ. තාමත් මේ මනුස්සයා කතා කරලා කියනවා කාටද පුළුවන් එහෙම මේ නන්නා දුන්න තමන්ගේ දායකයෙකුට කතා කරලා ඔච්චර අසාධාරණයක් කරලා තියෙදිත් ඕනේ නැහැ කර්මණීන්ට කියන්නේ. අපි උනත් කියන්නේ අඩු ගන්න කියලා පොත් පොලිසිය එන්ටර් දාපන් එහෙනම් නඩුවක් දාපන් කියලානේ. නමුත් මේ කතාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ පටිච්චසමුප්පාදේ සත්‍යය නම් එහෙම නැත්නම් මේ හේතුප්‍රත්‍ය සත්‍ය නම් ඔය වෙලා තියෙන මොකක් හරි හේතුවක් ඇතුව වෙලා තියෙන්නේ ධර්මානුකූල විසඳෙයි ඔබ මේ වෙච්ච කර්මෙ මතින් ආයෙ කර්ම රැස් කරන්න එපා දැන් වෙලා තියෙන්නේ මහ ව්‍යසනයක් ඕක පිට ගිහිලා වචනයක් කතා කරා නම් බොහොම දැඩි වේගෙන් කතා කරන්නේ ඒ මනුස්සයාට වෛර කරනවා බඳිනවා මොනවාක්වත් කරන්න යන්න එපා මසුරුකමක් මසුරුකම ඒ විදිහට වැඩ කරනවා කිසිම හේතුවකින් තම සතු වස්තුව අනුන්හා සාධාරණ වෙන එකට අකමැති වෙන්න එපා. වස්තු කියන එකෙන් දැනුම වෙන්න පුළුවන් කොයින්ද හරි වෙන්න පුළුවන්. දැන් සාසනයේ තියෙන්නේ දැන් අපි මම පන්සලක් කරනවා මේ ආයතන පන්සලක් කරනවා නම් ඒ ස්වභාවයේ තියෙන්නේ මේ පන්සලට යන කෙනෙක් මගේ පන්සලට ගන්න මම උත්සාහ කරනවා. ඒසොට ඒ ස්වාමීන් වහන්සේ මට උදව් කරන කුලයා අර හඳුරු අල්ලගත්තයි කියලා. ඒක කියන කුල මච්චරිය කියලා. ඊළඟට හඳුරු දෙන්න තරහයි. යමක්කමක් කරන්න පුළුවන් තමන්ගේ දාගේ අනිත් එක ළඟට යනකොට තරහ ඉතින් ඊට පස්සේ දැන් දැන් සංඝයා වහන්සේලා ඉන්නේ රටට සාමයේ පිළිවෙත නැත්තම් මිනිසුන්ට ආදර්ශයක් පිණිස නමුත් අර කුලමච්චරිය හරහා මම ඒක හොඳටම දන්න මිනිස්සෙක් මේ පිටරට පන්සල් කියලා කියන්නේ අමුතුම මධ්‍යස්ථාන. ඒකෙත් මම පැහැදිලිව කියන ඔයගොල්ලෝ ඉස්සරහා සිංහල පන්සල් පුදුමයි. එක තියෙනක දෙක වෙනවා. දෙක හතර වෙනවා. හතර අට වෙනවා. හැමදාම කැඩි කැඩි යනවා. ඔය ධම්මික හඳුරෝ ඕක ගැන හරියට විවේචනය කරපු මිනිහෙක් මට ඔය භාවනා උගන්වපු හඳුරෝ ඕස්ට්‍රේලියානු ජාතික. පවසක් පර්ත් වලට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ළමයිට කතා කරලා කිව්වලු මේ කතා කරගෙන ඉන්නකම කිව්වලු මේ කිව්වලු එක පන්සලයි තියෙන කියලා. කවදාවත් වෙන්න බෑ කිව්වා. සිංහලෝ ඉන්නවනම් වෙන්න බෑ කිව්වා. ඒක දෙකට කරනවා. කුලමච්චරිය. එහාට කඩා ගන්නවා මෙහාට කඩා ගන්නවා. ඉතින් මේ මේ සාමෙට මේ රණ්ඩුව. ඒත් භාවනා කරන මනුස්සෙක් කියනවා සත්‍ය වන්න කෙනෙක් ඉන්නවනම් ඒ මනුස්සයා හොඳටම තේරුම් අර ගන්නවා. මේ තමන් සතුව තියෙන ආධ්‍යාත්මික වස්තුවක් හෝ වේවා භෞතික වස්තුවක් හෝ වේවා කවදාකවත් සතිය හරහා බලන කෙනෙකුට ඒක ඕන කෙනෙකුට සාධාරණ වීමදී කිසිසේත්ම පංගු බේරුවක් එන්නේ නැහැ. ඒ නිසා සතිය ගැන උගන්වනකොට කියනවා choiceless awareness කියලා සුද්ධ වචනයක් දාලා තිනවා. අපි අරමුණක් අපි ආනපනේ අරගෙන භාවනා කරනවා කියමු. එයින් භාවනා කරනකොට සද්දයක්ත් වෙනවා, වේදනාවක්ත් වෙනවා, හිතවිල්ලකුත් වෙනවා. කවදාකවත් මේ හිතවිල්ල නොවේවා කියන අදහසක් සතිය වඩන කෙනාට බෑ. මේ මේ මේ මට ආනපානේ පමනක් වේවා හිතවිලි වේදනා සද්ද නොවේවා කියන අදහස තියෙනකන් සතිය අඳුරගන්නේ නැහැ. සතියෙන් තියෙන්නේ එළඹෙන දෙයට මේ අවදි වෙන එක විතරයි. මේ දේ එන්න ඕනේ මේ දේ නොඑන්න ඕනේ කියලා පංගු peerුවක් නැහැ. ඒ නිසා ඒකට කියනවා evenly suspended attention කියලා. එන ඔක්කොම දිහා එක ආකාරයෙන් බලන්න. එක විදියට බලන්න. කවදාහකවත් මේක වේවා මේක නොවේවා කියන හැඟීමක් ඇවිල්ලා ඒක පව් මේක පිං ඒක සාධාරණයි මේක අසාධාරණයි මේක සතිය මේක සතිය නෙවෙයි කියලා එම කිසියම් දෙයක් තියෙනවා නම් ඒ කියන්නේ අර සතිය නිර්වචනය නෑ. ඒ නිසා සතිය තියෙන කෙනා වාඩි වෙලා ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්වේ සහැල්ලුව සමබරව ඉන්නකොට අරමුණකට එන්න හරින මිසක් මම ආනාපාන කරන කෙනා මම හුස්ම බලන්න ඕනේ මම පිම්බි මැකිලිම කරන කෙනා මම පිම්බි මැකිලිම බලන්න ඕනේ කියලා හොයන තාක්කල් එමස සතිය කියන එක අඳුරගන්නේ ඒ තියෙන තාක්කල් අමුම කන මිනිස්සෙක් කාදාගත් ඉදිච්චඹයක් කන්න හම්බෙන්නේ නැහැ යාට. Taman කරා එන අරමුණට මේ මුල් මුල් වන්ද කාලේ අර වගේ වැරදි වෙන්න ඉඩ තියෙන කමක් නැහැ. එන අරමුණ කුමක් හෝ වේවා. ඇති හැටිය දකින්න පෙළඹෙන කෙනා හැම අරමුණකටම සමසේ සලකන්න ගියාට පස්සේ කිසිම අරමුණකින් කෙලෙසයක් එන්නේ නැහැ. ඒක මහ පුදුමාකාර සතියේ තියෙන මේ ඉලෙක්ට්‍රික් ගතියක්. අරමුණු තෝරන්න යෑමෙන්මයි කෙලස් උපදිනවා උපදින්නේ. මම කියනවා කෙලස් කියන වචන සංස්කාර කියලා. සංස්කාර උපදින්නේ තේරීම නිසා. මේක පිළිබඳව අපි සතියෙන් ගිහිලා එදිනදා වැඩවලට යන ජීවිතය ගත කරන තරම් ගත්තොත් එහෙම අපි සාමාන්‍ය වීදියේක ඇවිදින වෙලාවක් ගත්තොත් ඒ වෙලාවට හැරලා තියෙන රූප තියෙනවා කන ඇරලා තියෙන ශබ්ද තියෙනවා වීදිය වල සාමාන්‍යයෙන් ගඳ තියෙනවනේ ඕනනම් ඒකත් විඳින්න පුළුවන් එහෙම නැත්නම් රස විඳිනවා වෙන්න පුළුවන් මොනවා හරි තමන් අපහපා යනවා වෙන්න පුළුවන් ඒ විදිහට පයයට ගැටෙන දේවල් නැකට හැප්පෙන දේවල් තියෙනවා කියලා කියමු දැන් මේ ඉඳුරම් පහක් තියෙනවා අරමුණු පහක් තියෙනවා මේ ඉඳුරම් පහෙන් අරමුණු පහෙන් එකයිනේ එක චිත්තක්ෂණයක වැඩ කරන්නේ රූපයක් ඇහැට මුලිච්ච වෙනවනම් අනිත්‍යව අපිට අමතක කරන්න වෙනවා කණ්ඩ සද්දයක් මුලිච්ච වෙනවනම් අනික හරිය අමතක කරන්න වෙනවා ඒ නිසා සතියෙන් ඉන්නකොට ඕනම කෙනෙකුට අත්දැක බලන්න පුළුවන් එකවරකට ඒක අරමුණයි ගන්න තියෙන්නේ ඉතින් මේ එක අරමුණක් තෝරනවායි කියලා කියන්නේ හතරක් ප්‍රතික්ෂේප කිරීමක් කියන එක තේරිච්ච දවසේ අපිට තේරෙයි මේ තෝරාගත් අරමුණේ කොහෙද සාකල්ලියෙම සත්‍යය සම්පූර්ණයෙන් තියෙන්නේ. එකක් තෝරනවා කියන්නේ හතරක් ප්‍රතික්ෂේප කිරීම. මේ ප්‍රතික්ෂේප කරපු දේවල් ගියා ගියාමයි. කදාකවත් අපිට ඒ වෙච්චි මේ එකක් තේරීම නිසා පහ හතර ප්‍රතික්ෂේප කිරීමේ වැරදීන් සාපෙන් මිදෙන්න බෑ. ඒක නිසා මේ කවදා හරි මේ ඔක්කොටම සමෝසේ එnderලා අපි හිත අපේ හිතේ තියෙන ගතියට අපි එකක් තෝරනවා. ඒ තේරීම හරහා අපි තෝරපු දේ අනික් දේවල් ඔක්කොම යට කරන බොහොම රස සීපොම ඒකට යෙදිලා ඒකට ඇබ්බැහි වෙලා රස විඳිනකොට අමතක වෙච්ච දේවල් හැලිලා යනවා. ඉතින් එතනදී පේන්න පටන් අර ගන්නවා අපි මේ ලෝකේ තියෙන දේවල් වලින් යමක් තෝරනවායි කියලා කියන්නේ ඊටු සියල්ලම ප්‍රතික්ෂේප කිරීම. ඉතින් ඒ தত্ত্বය යටතේ තමයි අපි පරිණාමය වෙලා තියෙන්නේ. ඒක නිසා අපි බොහෝ අපි කිව්වොත් නිකන් සාමාන්‍ය ඔය මේ බුෆේ ඩයට් එකට ගියාම ගොඩාක් කැම જાති තියෙනවා. ඒතර අපි එකක් තෝරන්න. තෝරපු දේ තමයි අපල රස දන්නේ. රස රස දැනගත්ත දේ තමයි බඩන යන්නේ. බඩට ගියන් තමයි පෝෂණය ලැබෙන්නේ. ඒ නරක දෙයක් නම් විසක් වෙනවා. හොඳ දෙයක් නම් පෝෂණය ලැබෙනවා. ඉතින් අපි මේ විදියට මේ තේරීමට ගොඩක් දේවල් තියෙනකොට ඔක්කොම ගන්න බැරි නිසා එකක් තේරීමේදී ওই මසුරුකම ආදී දේවල් හරහා අපේ රුචි අරුචිකම් අපේ පෞරුෂත්ව ලක්ෂණ පුදුමාකාර විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි ඒ තෝරාගත්ත දේ මම මාගේ කියාගෙන අනුන්ට සාධාරණ නොවේවා කියලා අල්ලබදා ගන්න අල්ලබදා ගන්න අපිට කවදාකවත් මේ චිත්තක්ෂණයක් පාස අපහරා වෙන මේ යාන්ත්‍රික තේරීම තේරුම් ගන්න පුළුවන් ශක්තිය නැතු වෙනවා. ඒ නිසා භාවනාවේදී සතිය වඩනකොට අපි පහසු ඉරියව්වක් තියලා අරමුණට එන්න හරිනවා මිසක් අරමුණ තෝරන්නේ නැහැ. දෙවෙනි එක තමයි අපි හිතමු අපි ආනපානිය අපි වැඩිම බහුල ප්‍රකට අරමුණ කියලා ඒක අල්ලගෙන ඒ ඒකත් ගෙවම් කරගෙන ගියාට පස්සේ ලැබෙන මේ විවේකයේදී ඒ පුද්ගලයාට බාහිරේ ශබ්ද නැහැ හිනව නෙවෙයි. ඒ පුද්ගලයාට හිතවිලි නොදැනෙනව නෙවෙයි. වේදනා නැතුව නෙවෙයි. ඔයලා ගත්තොත් ආනපානෙ නැතුනේ. කිසිම දෙයක් තෝරන්නේ කිසිම දෙයක එකක් පිටිපස්සේ යන්නේ නැතිකොට සියල්ලම ලැබෙනවා. ඒ නිසා ඒ විවේක ස්ථානයේ ඒ චිත්තක්ෂණයේදී ඒ මනුස්සයා පළවෙනි වතාවට පූර්ණ ජීවිතයකටපත් වෙනවා. සියලු ඉඳුරංගෙන් එකක්වත් තෝරලා අනිතව ප්‍රතික්ෂේප කරන්නේ ඉඳුරන් ඔක්කොටම ජීවත් වෙච්ච නිසා ඒකට සම්පත්‍ති කර අවස්ථාව කියලා කියනවා. ඒ වෙලාව විතරයි මිනිස්සේ ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවෙම මිනිස්සයා කොරයි. රූප බලනවා කියන්නේ අර පැත්ත නැති කරලා ශබ්ද අහනවා කියලා කියන්නේ මේ පැත්ත නැති කරලා ආන් මේ වෙලාවට ගියාට පස්සේ තියෙනවා මේ මසුරුකම වගේ දෙයක් තියෙන කිසිම කෙනෙකුට ඒ වගේ තැනකට ගිහිලා ඒ විවේක ස්ථානේ බුද්ධ විඳින්න බෑ අරක මේක තෝරන්න පටන් තෝරන්න තෝරන්න වෙන්නේ මොකද්ද එකක් තෝරනකොට විශාල ප්‍රදේශයක් නැති නැස්ති වෙලා යන්න නිසා සතිමත් පුද්ගලයා මුල ඉඳලාම තේරුම් අරගන්නවා සිද්ධියට වෙන්න ඇරලා වෙන සිද්ධිය අනුව හිත වැඩ කරන හැටි බලන එක මිසක් මට මේක වෙන්න ඕනේ කියලා අපේක්ෂාවක් ඇති කරන්නේ මේක සතිය පුරුදු කරගත්තා නම් යම් කිසි කෙනෙක් පරියන්කේකදී හෝ සතියේ සක්මනේදී හරි ඒ මනුස්සයාට මේක සිද්ධ වෙනවයි කියලා කියන්නේ වැඩ කරනවයි කියලා කියන්නේ එදිනදා ජීවිතේදී හෝ Tamanට සිද්ධ වෙන සිදුවීම් කිසිම දෙයකින් සතුටු වෙන්න හෝ කනගාටු වෙන්න යන්නේ නැහැ. ඒක පටිච්ච සමුප්පාදය අනුව මේක සිද්ධ වෙනවා. මට මෙතනදී කෙලෙස් රැස් කරගන්න නැතුව සංස්කාර ඇති කරන්නේ නැතුව කර්ම රැස් කරගන්න නැතුව මේ සිද්ධිය වෙන හැටි සතියෙන් යුක්තව ගත කරන්න පුළුවන් නම් එමන්ස පරියන්කේදී විතරක් නෙවෙයි දිනදා වැඩවලදී තමන් කරා පැමිණෙන ලාභයක් වේවා පාඩුවක් වේවා සැපක් වේවා දුකක් වේවා යසසක් වේවා ආයසක් වේවා මොන අෂ්ටලෝක ධර්මයේ ආවත් එන්නේ එතනයි අපිට මේ මසුරුකම නැති කරන්න පුළුවන් තැන කියලා ඒත් ඒ රහස තේරුම් ගත්තොත් ඒ මනසට තේරෙන්න පටන් ගන්න ওই චිත්තක්ෂණ දෙකක බලන චිත්තක්ෂණේ අහන චිත්තක්ෂණේ ඉඳගෙන ඉන්න චිත්තක්ෂණේ සතරක්ම කොන චිත්තක්ෂණේ ඉදිරියට චිත්තක්ෂණ කිසිම වෙනසක් නැහැ අපිට එතෙන්ට යනකන් සතිය වඩා ගන්න තියෙන පමාව තමයි තියෙන්නේ ඒ නිසා පර්යංකයකදී අපි මේ සතිය තියුණු කරගත්තට පස්සේ අපි මේ ලැබෙන නොසලින ගතිය තෝරන්නේ නැති ගතිය ශක්මන්ට පර්යංකයට දිගට දිගට දිගට දිගට ගත කරන පටන් අරගත්තොත් අපිට තේරෙට පටන් අරගන්නේ මේ සතිය පටන් ගන්න කෙනාට භාවනා මධ්‍යස්ථානයක් වෙන්න ඕනේ සද්ද නැති වෙන්න ඕනේ වේදන නැති වෙන්න ඕනේ ඉඳගෙන තමයි පටන් ගන්න. පටන් ගන්න පටන් ගන්න යාට අභියෝග කරන්න වෙනවා කොයි වෙලාවෙ මොන ඉරියව්වෙද මට සතිය පවත්වන්න බැරි කියලා. ඒ තරමටම යනකම් මේ දේවල් තෝරන ගතිය තමසතු දේ අනුන් සමග බුද්ධ විදින්නේ නැහැ කියන මසුරුකම නැති ගතිය එන්න පටන් අරගත්තොත් එයාට තේරෙනවා මේක අපේ પરම්පරාවේ කවුරක්වත් දැකලවත් නැහැ දන්නෙත් නැහැ ඒ තිබුණෙම සැලෙන ගතිය ඒ සැලෙන ගතිය එන්නේ එක්ක මසුරුකම නිසා එක්ක බය නිසා ඒ නිසා භාවනා කරගෙන කරගෙන යනකොට මේ තේරෙන්නේ නැහැ කොහොමද මේ භාවනාවේ සතිය හරහා මේ මසුරුකම, ලෝභකම අතහැරෙන්නේ කියලා. නමුත් දේවල් සඳහා ඇති කම්පන චංචල ගති, දේවල් සඳහා ඇති සැලෙන ගති ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා නම් ඒ යාන්ත්‍රණේ නොතේරුණාට දිගටම සතිය වඩාන යන්න පටන් අරගත්තොත් එයා මේ තරම් විසම ලෝකයක මේ තරම් බාහිර අනාර්ය පරිශන කරන ලෝකයක Tamanda සමබර භාවයක් Tamanට සමතුලිතභාවයක් ගන්න පුළුවන් බව එnde end end සාක්ෂි වෙනවා. ඒ සාක්ෂි වීමේ වෙන්නේ මොකද්ද? Tamanට අමලියක්, කරදරයක්, අසාධාරණයක් වෙන තැන. ඊට ඉස්සෙල්නම් අවලියක් කරදරයක් අසාධාරණයක් කාලකන්නිකමක් විදියට පේන්නේ. සීලේනතිකමක් විදියට පේන්නේ. අවසනවන්ත විදියක් පේන්නේ. නමුත් සතිය සමාධියෙන් ඉඳ ගියාම ඒ මොන අලකලංචයක් වුණත් තමට තේරෙන්නේ මේ අලකලංචේදි මට සතිය පවත්වන්න බැරිද මේ අලකලංචේදි මට ඒක උනා නොඋනා කියලා ඒකෙන් හිත කලකොලොප්පම් කරගන්න තු ඉන්න බැරිද කියලා බලන්න පටන් අරගත්තොත් ඒ මිනිස්සයා ඒ වාහනික ශකප් සොබරේ වගේ ඒ අලකලංචයට උත්තරයක් හොයන්න හොඳම සුදුසු බවටපත් වෙනවා කලබල වෙලා අත් දාන කෙනා නෙවෙයි එයාට පුළුවන්කම ශක්තිය එන්න පටන් ගන්නවා ඒ නිසා අපිට තේරෙයි සතිය වඩාන යනකොට මේ ලෝකේ කොච්චර සංකීර්ණ විහිදිච්ච පැතිරිච්ච ප්‍රශ්න තිබුණත් උත්තරේ තියෙන්නේ ඇතුලේ. කවවම කවදාකවත් එළිය නෙවෙයි. ඒ අර විපස්සනා භාවනා කරපු ගෝයන්ක භාවනා කරපු මිනිස්යන් අතර මේ ඒ දැන්ට ඉන්දියාවේ හිරගිවල් වල කරනවානේ. ගොඩක් කෙනෙක් මුස්ලිම් මිනිස්සු එහෙම කරන්නේ. ඒ මිනිස්සේ කියලා තියෙනවා මේ භාවනා කරාට පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් මේ ලෝකේ තියෙනවා නම් මේක නම් විසඳන්න බෑ කියලා උඹ තමයිලු වර්ධිකාරය. උඹ නිසාලු එක වෙලා තියෙන්නේ. උඹ තමයි ඒකට හේතුව. ඔය මේ ජපන බෝම්බ දාන වෙලාවේදී කොතලාල මහත්තයා කියලා තියෙනවා පාර්ලිමේන්තු රත් කරන්න ඒ පාර්ලිමේන්තුව රැස් කරන්න යනකොට මට මතක නැහැ දානායක මහත්තයා කිව්ලු සර් හරි වැඩි නේ මේකට දැන් මොන විදිහකින්වත් උත්තරයක් නැහැ කියලා. ඇයි මිනිස්සු ඒකනේ මෙරස් වෙන්න හදන්නේ කියලා. ඒක තමයි උත්තරේ. කාගවත් ළඟ ෆෝමියුලා එකක් නැහැ. අපි ඒකට සතුටේ මොන දෙනවා. ඒක තුල මොන දෙවෙච්චරයි. උංගුව දෙනෙක් හිතනවා නෑ නෑ මේ බුදුරජාණන් වහන්සේ ගාව වෙනම ජප මන්ත්‍රයක් ඇති නැත්නම් අංජන ගුලියක් වගේ එකක් ඇති ඒක කෑවට පස්සේ තමයි මේ සතිය දියුණු වෙන්නේ කියලා. නෑ ඔය දැන් ඔය කරන විදිහට මේ ආනාපාන සතියම තමයි. කරගෙන කරගෙන කරගෙන යනකොට අවසානයේ සතිය අංග සම්පූර්ණ වුණාට පස්සේ රහත් වුණාට පස්සේ බුදුරජාණන්සේ සඳහන් කරන්නේ ඒ මනුස්සයා ගංගානංගගේ වැලි තලාවක වැලියටයක් බවට පත් වෙනවා. කවදාක කැපිවීමක් කරන්න යන්නේ අර මහා වැලි තලාවට වැලියටයක් කරනකොට ඒක කිසි වෙනසක් නැහැනේ. ඒ වගේ රහතන් වහන්සේලා අතර යම් කෙනෙක් වෙන කෙනෙක් බවට පත් වෙනවා. එතෙන්ට යනකම් අපි මේ භාවනාවත් කැපිපෙනීමට පාවිච්චි කරනවා. මම සිල්වන්තයි සිල් නැති කට්ටියට වැඩිය මම ලොකුයි කියලා හිතා ගන්න. අනික් කටේ සමාධිය නැහැ මට නම් එක තියෙනවා දෙක තියෙනවා තුන තියෙනවා හතර තියෙනවායි කියලා ඔන්න පටන් ගන්නවා. මේ මෑතක ඉඳලා දැන් ඔය සෝවාන් සකදාගාමීත් විකුණන සයිස් එකට ඇවිල්ලා ඉතින් තියෙන තියෙන කට්ටියට අං ඇවිල්ලා. ඒ අං තියෙනකොට නිකන් ඉන්න බෑනේ අනින්න හිතෙනවා. ඉතින් හරි ගෝසාව ඒ මොකද මේ ධර්මයේ මේ තියෙන මේ අපි හිරු දෙන අතර මේ මිනිස්සෙක් වෙන්න හදනවා කියන මේ නොමසුරු බය නැති தත්ත්වේ වෙනුවට මේක පටලවාගෙන තියෙනවා. ඒ නිසා මට හිතෙනවා ඒක තාම කල්වැදී යම් කිසි කෙනෙක් මේ ਸਰුවඥ දයන් වහන්සේ දේශනා කරපු ධර්මය මට විතරයි වැටහෙන්නේ මේ සමීකරණය හරහා පුළුවන් වෙන්නේ මෙහෙමයි කියලා කියනවනම් ඒ මනුස්සයා සත්‍ය අඳුර ගන්න නැහැ. සත්‍ය අඳුනගත්ත කිසිම කෙනෙකුට මේ ਸਰුවඥ දේශනාවේදී Tamange කියලා පෙන්වන්න විශේෂයක් නැහැ. ඔක්කොම දේශනා කරපු එකමයි තියෙන්නේ. ඒ නිසා යම් අපිට මිනිසෙක් ඇසුරු කරනකොට, කල්යාණ මිත්‍රෙක් හරි කවුරු හරි, එයා කියනවනේ මේ අසවලාගා විතරයි සත්‍ය තියෙන්නේ. ඒකට මෙන්න මේ වගේ සමීකරණයක් තියෙනවා. මෙන්න මේ පාරේ යන්න ඕන කියලා හොඳට මතක තියාගන්න. ඒ මිනිසයාගේ වචනයක්වත් කිට්ටුවකවත් සත්‍ය තිබිලා නැහැ. මේවා গুপ্ত ධර්ම බාටපත් කරගන්න හදලා. එහෙම නැත්නම් මෙවුවා ගුඪ ධර්ම බාටපත් කරගන්න මේ මසුරුකම නැතිකම බය නැතිකම නිසා සර්වජන් වහන්සේගේ ධර්මයට කිසිම අයිතිකාරයෙක් මම විතරයි දන්නේ උඹට බෑ කියලා එකක් ඇත්තේ නැහැ. නිසා සත්‍යයෙන් යන මිනිස්සයාට සැකයක් නම් තියෙනවා නිකන් අන්තිම බස්සේ යනවා වගේ තමයි හිමීට හිමීට ගමන යන්නේ. අතරන් ඉක්මනට යන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් මේ පාරේ පැටලෙවිලි නැහැ. ඒක තමයි එතන එතන එතන එතන අත්දැකීමින් ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා පටන් අර ගන්නකොටම සතිය ගුණ ඇත්තටම තියෙනවා. නමුත් ඒ යෝගාවචරයට මේ ආරක්ෂාව පිළිබඳ හෝ එහෙම නැත්නම් මේ සතිය වඩන්න වඩන්න වඩන්න තමයි මානසිකත්වයේ සමාජිකත්වයක් ලැබෙනවා මිස මොනම විදිහකට අංගයක් වෙන්නේ නැහැ කියලා සියලු දෙනා අතර පෑයෙන සීහෙන ගතියක් එන බව තේරෙන කල්යන. තේරෙන කල්යනක හිමීර තමයි සිද්ධ වෙන්නේ නිසා එතෙක් එතන තේන කල් එනකන් බණ මාර්ගයෙන් ධර්ම සාකච්ඡා මාර්ගය උනන්දු කරවන්න ඕනේ. මේ මෙම කරගෙන කරගෙන යනකොට ඔබට ඕන තැනට යනවා. ඔය ලියන්න තියෙන මල්ල ඔබලා බලන්න ඕනේ නැහැ කියලා. සර්වඥාන්සේ සඳහන් කරනවා මේ පරසූපමාවෙන් අත්පුරවක් වැඩ ගන්න වඩුවා ඒ අත්පුරව කොච්චර වැඩ ගත්තද කියලා මිට මැදිලා තියෙන ප්‍රමාණයෙන් කියන්න පුළුවන් කියලා. හොඳට වැඩ ගන්න අත්පුරවේ හොඳට මිට මැදිලා තියෙනවා. ඒ වගේම පුරතලයේ දැල්ල දිලිසෙනවා. නිතර ගාන නිසා. නමුත් රෝමිට මැදෙනවයි කියන්නේ තල දිලිසෙන තල මේ තලේ දිලිසෙනවයි කියන්නේ ඒක නිතර ගෙවෙනවයි කියන එකයි. නමුත් වැඩ කරන කරන්න ඒ ගෙවෙන කොටයි අර පොලිෂ් වෙන්නේ. ගලේ අතුල්වන කොටයි ගෑවෙන්නේ. නමුත් බුදුරජාණන් සහනෝයි වඩුවා ඒ ගහන ගහන පාරක් පාසා තමන්ගේ අතේ මිටි බැඳීම නිසා මෙච්චර ගෙවීමක් සිදු වෙනවා කියන එක ගණන් කරනවාද කියලා. අවශ්‍ය නැහැ. එහෙනම් මේ තලයේ ගාන ගාන වාරයක් පහසා මේ තලයේ මෙච්චරක් මේ ගලගානා ගලයට ගෙවෙනවා කියන එක ගණන් ගන්නෑ. හැබැයි හොඳට මතක තියාගන්න තලයේ මිට මිට පොලිච්චලා තියෙනවනම් තලයේ දිලිසෙනවනම් වැඩේ යනවා. පොරෙන් ගන්න තියෙන වැඩේ ඔච්චර තමයි. වඩුව ඒක ගැන සලකන්නේ නැහැ. නමුත් බුදුන් සාහනව කවදා හරි ওই තලයේ ගෙවිල ගිය දවසක ඔකල්ල කැලේට විසිකරනද විශේෂඥයෙකු උපදේශ ඕනද කියලා අහන වඩුවට. කිරුණ පස්සේ විසිකොල්ල දාන්න. ඒ වගේ තමයි මේ භාවනා කරන යනකොට අපිට හීනකින්වත් හිතා ගන්න බැරි පුදුමාකාර ගුණ විශේෂයක් පොරොත්තු වෙනවා. ඒගොල්ල කවදා හෝ මේ ගෙට ගෙවදිනවා. හැබැයි අපි අඛණ්ඩව ඒ ධර්මයේ තියෙන ගුණ දැනගෙන දිගට කරගෙන කරගෙන යනකොට අපි බාහිරේ নানা ආකාර ඒජන්තවරු මාර්කින් එක එක මේ මිනිස්සු හරහා බලාපොරොත්තු වෙච්ච ඔක්කොම දේවල් ඒ ධර්මයේ හරහාම සිද්ධ වෙන්න පටන් අර ගන්නවා. ඒක තමයි සර්වඥාන්සේ සඳහන් කරලා තියෙන ධම්මෝහවේ රක්ඛති ධම්මචාරි කියලා. නමුත් මමත් දැන් අවුරුදු 20ක් ඔකේ නටන නිසා තේරෙනවා. ඉතින් ගියාට පස්සේ නම් අන්ධහර පාලා කියන්න පුළුවන් නමුත් මුලදී ඒ විශ්වාසෙ ඉන්නේ නැහැ. මුලදී ඒක එහා පැත්තට මෙහා පැත්තට තෙපර බබා තමයි කරගෙන යන්නේ. අන්නේ ඒ වෙලාවේදී ඒ වැඩේ නිත්‍යානුකූලව නෑ. ඒ කියන්නේ නිති කරන මට්ටමට යන්න නම් ඒක නට උනන්දු කරවන්න ඕනේ. දැනට ඔය ಗುಣ පේන්න නැති වුණාට සතිය තියෙන බව දන්නවනම් ඒක ටිකෙන් ටික ටිකෙන් ටික උදකොම්බ මේ මේ මේ වත් පහලයක් අගුව ළඟ තිබ්බ කලයකට වතුර බින්දුව බින්දුව වැටලා කලයක් පිරෙනවා වගේ පුදුමාකාර පිළිලක් එනවා. ඉතින් මේකෙදි විශාල කාලයක් ගන්න බවත් තේරෙන පටන් අර ගන්නවා මේ දේ සිද්ධ වෙන්න. නමුත් සංසාරෙත් එක බලනකොට බුදුරජාණන්සේ විතරයි මේක ජීවිතයක් ඇතුළේදී මේක අත්දැක ගන්න පුළුවන් වෙනසක් ඇති වෙනවා. භාවනා කරන කට්ටිය භාවනා කරන ඇත්තෝ ඒ ප්‍රතිඵල ඉක්මන් කරන්න දඟලන ගතිය හරහම සමාන සංකීර්ණතා ඇති කරගන්න. අන්නේම සංකීර්ණතා ඇති කරන්නේ නැතුව මේ සතියෙන් Tamante එnde එnde එnde ඉදිරියට ඉදිරිපත් වෙන ඕනෑම දෙයකට සූදානම් ශරීරයක් එහෙම නැත්නම් අප්‍රමාද ගතියක්. ඒ වගේම සමාජයේ වෙනදා තිබුණ විදිහට දණ්ඩා දාන, සත්තා දාන, කලහ විග්ඝහ විවාද, බේතුඤ්ඤ මුසාවාද වගේ දේවල් Taman තුල කෙරෙනවා තමයි. නමුත් ඉස්සර තරම් නැහැ කියලා තේරෙනවා. ඒ අඩු වෙන බව තේරෙනවා නම් මතක තියාගන්න වෙන මොනවාක් අධිසාර නෙමෙයි සතිපට්ඨාන නිසා තමයි එනිසායි එකවර නතර වෙන්නේ නැහැ. හිමීට හිමීට ඒවා කරන ගමන් තමයි අර සතිය වැඩෙන්න පටන් ගත්තට පස්සේ ඒ සතිය යම් කිසි මට්ටමකට ආවට පස්සේ තමයි ඒකේ ඒ පටිච්චසමුපාදේ මේ වහරහා මේ ඇති කල්ලි මේ වන්නේ මේ නැති කල්ලි මේ නවන්නේ කියන එක අදාළ හේතුව ඇති කල්ලි අදාළ දේ වෙනවා කියන එක දැනෙන්නේ සිද්ධ වුණාට පස්සේ. අදාළ ප්‍රශ්නයක් අහලා දෙමුනා ඒ සෝවාන් වුණාට පස්සේ ඒ කෙනාට වැටහෙනවද කියලා අනේ මේ විදියට නම් බලනකොට මට සෝවන් වෙන්න ඉස්සෙල්ලා සුබ ලක්ෂණ පහළ වෙලා තිබුණා නේද කියලා වැටහෙන්නේ සෝවන් වෙච්ච දවසට පහුවෙන්දා. ඒක නිසා මේ මේ මුළු කතාවම මේ මච්චරිය කතාවත් ආරක්ෂක කතාවත් තන්නේ කර අධිරාජ්‍යවාදී. පුළුවන් එකට විතරමයි බැරි කර බෑ. මහන්සියලා කොහොම හරි මේ කරගෙන යන මනසේ අනිවාර්යම ප්‍රතිඵල ගන්නවා. වනවනා කරන්න යන මනුස්සයාට බෑ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ බෑ බෑ බෑ මේක හරියට තේරුම් ගන්න දාගත්ත නම් පාරට එමන්ස අනිවාර්යයෙන්ම දන්නවා අවශ්‍ය වෙලාවෙදී කටයුතු සිද්ධ වෙනවා මේක ධර්මයට බාර දෙනවා මට කරන්න දෙන්නේ කරන්න ඒකට ඉබුරුම සාංශ කියන්නේ උඹ හේතු සම්පාදනය කරපං ඵල අපේක්ෂා කරන්න එපා ඵල අපේක්ෂා කිරීම තුච්චයි පාහරයි තිරිසක් හේතු සම්පාදනය දේවත්වයෙන් කරපං එතකොට ඒ හේතු සම්පාදනය හරහම තමන් කරන කියන හැම කටයුත්තකටම අවශ්‍ය කරන්නා වූ ඒ පිරිච්ච ගතිය සත් සම්පatti කරගතිය හම්බ වෙනවා. නමුත් මම හොඳට දන්න දෙයක් තමයි පුද්ගලිකව හේතු සම්පාදනය ඵල අපේක්ෂාවෙන් තොරව කරන්න එසේ මෙසේ දිනුකමක් තිබිලා බෑ හිතේ. මොකද අපි ආර්ථිකයේ තියෙන්නේ ඉල්ලුම සැපයීම ක්‍රමයේ. මේ දාන දාන එකට හම්බ වෙනකන් තමයි හම්බ වෙනවොත් මේකේ ධර්මයේ තියෙන්නේ ඒ ෂේප් කර්ව් එකක් තියෙන්නේ මුලින් මුලින් ගැම්ම ගන්න ගොඩාක් වෙලා යනවා ගැම්ම ගන්න පටන් ගත්තට පස්සේ මේ ආන්තික පිරිවැයකට හම්බ වෙන ආන්තික අය බොහෝම වැඩි වෙන්න පටන් ගන්නවා ඒක නිසා ඒ වගේ සමීකරණයක් වැඩ කරන මේ ශාසනයේ කරදරයටපත් වුණාට පස්සේ භාවනා කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ වයසට ගියාට පස්සේ මරණ ඇදී භාවනා කරන්න බෑ. අනිවාර්යයෙන්ම ලෙඩ වෙනවා වයසට යනවා මරණය බව දැනගෙන ඒ අනිකුත් කටයුතු අතරමැද මේ සතිය යම් ප්‍රමාණයකට ජීවිතයට හඳුන්ලා දීලා ඒක වැඩෙන්න දුන්නොත් ඒ ලෙඩ වෙනකොට වයසට යනකොට අවශ්‍ය ආරක්ෂාව අර හයිය හති තිනකොට තිනකට වැඩිය හම්බ වෙනවා මේ ළඟදී මේ සූත්‍රයක් කියනකොට මම දැක්ක සර්වචනාංශේ සඳහන් කරලා තියෙනවා ඒ සතිය වඩ아가න යන කෙනා ඒ සතිය මේරීම සිද්ධ වෙන්නේ ලෙඩ වෙච්ච දවසට කියලා. ලෙඩ වෙලා අසාධාරණ දුකක් එනකොට හරි පාරට දාගත්තොත් ඒක විවේකයක් බවට පත් වෙනවා. ඒ වගේම වයසට ගිහිල්ලා තමන්ගේ ඉඳුරම් පාලනය කරගන්න බැරි වෙලා වෙනකොට සතිය වඩලා තිබුණොත් ඒක හරහා අනාත්ම භාවය හොඳට තේරෙනවා. මරණාසන්න වෙලාවට එනකොට සතිය වඩලා තිබුණොත් මේක මේ කාගවත් Tamange මන අපිට නෙවෙයි සිද්ධ වෙන්නේ කියන එක තේරෙනවා. ඒ නිසා එතෙන් එනකන් ඒ ශක්තිය වඩනවා කියන පුද්ගලයාට අපි යෝගාවචරයි කියලා කියනවා. ඉතින් ඒ යෝගාවචරයේ තියෙනවනම් අනික් පණචුකට වැඩිය ගුණයක් එයාට තියෙන එයා කිසියම් බල අපේක්ෂාවකින් තොරව මේ හේතු සම්පාදනය කිරීමේ ඒ අති ඒ කියන්නේ manussත්වයේ ඉක්මවු දේවගතිය. ඒ නිසා භාවනා කරන කට්ටිය හැම වෙලාවෙම මතක තියාගෙන ඉන්න ඕනේ අපේ හිත නිතරම ප්‍රතිඵල ඉල්ලනවා. හිතේ තියෙන කෙලෙස් වැඩි වෙන්න වැඩි වෙන ප්‍රතිපලින භාවනා දියුණු වෙන්න දියුණු වෙන්න තමයි තේරෙන ගතිය තේරෙයි ඒක ගැන ලැජ්ජාවටපත් වෙනවා එන්නේ එන්නේ එන්නේ ඒකට ලැජ්ජාවටපත් වෙනවා නමුත් කිසිම විදියකින් ඒ තමන් කරන ක්‍රියාවේ තියෙන ධර්ම ගෞරවේ සැදී පැහැදි කරන ගතිය සක්කච්ඡාකාරී ගතිය අඩුවක් වෙන්නේ ඉතින් අන්න වගේ ගති හරහා තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ අපි මේ භාවනා ගමනේ දියුණු වෙනවද කියලා ඒක දෙවැන්නේකට නොපෙනෙනව නෙවෙයි නමුත් ඉස්සලාම් පෙන්නේ තමයි නිසා මේ ධර්ම දේශනාව හුම්කන් දෙමින් මේ කරගෙන යන වැඩපිළිවෙලෙදී Tamanට මේ කරගෙන යන වැඩේ තමා මගේ මතින්ම සාධාරණීකරණය කරගෙන ඒ අවුල්පාස ගෙවම් කරන ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාවත් මෙතෙන් නැත කරනවා සියලු දිනාටම ඒ සඳහා ඒ හරහා ශාන්ති උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා